සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛ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 චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝ රත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි අද ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන සත්පුරුෂ පින්වත් පිරිස ඇතුළුව චක්කුම් උදපාදී ධර්මදේශනා වැඩසටහනේ සංවිධායක අපේ හේමක ඩයස් මැතිතුමා ප්‍රධානව සද්ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ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 බොහෝ දෙනාට හිතසුව පිණිස දානය කරවීම මේ ශාසනයේ උගන්වා වදාළ හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය බව මේ සත්පුරුෂ පිරිස හොඳට දැනගෙන ආනිසංස ප්‍රමාණයත් අවබෝධ කරගෙන මේ මහ පිංකම් වලට දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා. අද පිංකමේ දායකත්වයේ දරන දායක පිරිසටත් සද්ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් මහත් සත්පුරුෂයෙකු ලෙස මේ පින්කම් මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමාටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතනි අද මේ චක්කුන් උදපාදී ධර්ම දේශනා වැඩසටහනේ පහුගිය කාලෙක අපි සාකච්ඡා කරලා නිමා කරන්නට යෙදුන සංයුක්ත නිකායේ ආහාර සූත්‍රය මේ උදයබ්බේ ඥානයේ කොටස. ඊටාම සංකීර්ණ සහ ඊටාම ගැඹුරු කොටසක්. මං හිතන්නේ අපේට මතකයි. අපි සාකච්ඡා කළා සංයුක්ත නිකායේ තියෙන්නේ ඊටාම ගැඹුරු ධර්ම කොටස්. ඒ ගැඹුරුම කාරණා අතර ඊටාම ගැඹුරු සූත්‍රයක් තමයි ආහාර සූත්‍රය. කොයිතරම් ගැඹුරුයි වුණත් වෙනතුනේ අපි මේ ධර්මය අතහරින්න නරකයි. ගැඹුරු වෙන්න වෙන්න අපි ඒ කොටස ජීවිතයට එකතු කර ගන්න ඕනේ. ගැඹුරුම කොටස් සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා අවබෝධ වෙනකම්ම අපි ඒක නැවත නැවත නැවත නැවත අහන්න ඕනේ. ඒ හින්දා මේ ගැඹුරු සූත්‍රයෙන් අපි කරුණු පුළුවන් තරම් සරලව සාකච්ඡා කළා. මං හිතන්නේ අපේ පින්නතුන් නැවත නැවත කරුණු අහන්න ඇති. මේ උදයබ්බේ කොටස අපි අද සාකච්ඡා කරමු. අපි ඒක කලිනුත් සාකච්ඡා කරන්න යෙදුණා. නමුත් ආයෙ සම්පූර්ණ කරන්න අපි ඒ කාරණාව සාකච්ඡා කරමු කියලා තීරණය කළා. ආහාරය කියලා අපි කිව්වේ මේ පංච නීවරණයන් ඇතිවීමේ හේතුව. නීවරණයන් උපදින්න හේතු වෙන ආහාර මොනවද කියන එක තමයි අපි සාකච්ඡා කරන්න යෙදුනේ. මේ සූත්‍රය අද අපි මේ උදයබ්බේ කොටසෙන් යම් ප්‍රමාණයක් කතා කරලා නිමා කළත් ආහාර සූත්‍රයේ බොජ්ජංග ධර්ම හතම සාකච්ඡා කරනවා. එතකොට තමයි සූත්‍රය සම්පූර්ණ වෙන්නේ. අසුභ භාවනාවට අවශ්‍ය කොටස් අපිට මේ තුල සාකච්ඡා කරන්න තියෙනවා. හැබැයි අසුභ කොටස් කියලා කියන්නේ අපේ ධර්මයේ තියෙන අති සංකීර්ණ කොටස්. ආහාර සූත්‍රයේ අද යම් ප්‍රමාණයකට අපි නිමා කළත් ආහාර සූත්‍රය ඉවර නැහැ. මං හිතනවා මරණ සතිය සාකච්ඡා කරලා ඉවර වුණාම අපිට අසුභ කොටස් ඒ තරම් සංකීර්ණ වෙන එකක් නැහැ කියලා. එහෙම වුණොත් අපි අසුභ කොටස් ටික ඊළඟට සාකච්ඡා කරමු කියලා අදහස් කරනවා. එහෙනම් නීවරණයන් ඉපදීමේ ආහාරය නීවරණයන්ට හේතු වෙන කරුණු මොන මොන காரணා නිසාද නීවරණ දියුණු වෙන්නේ කියන காரணා මේ ආහාර සූත්‍රයේ අන්තර්ගතයි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ බොජ්ජංග ධර්ම හතක් ඒ කියන්නේ බෝධිෙහි අංග එහෙම නැත්නම් නිවනෙහි අංග හතක් පිළිබඳව ආහාරයේ හෙවත් ඒ නිවනෙහි අංග ඉපදීමේ හේතුව මොකද්ද කියන කාරණාව. සිහිය කියලා කියන්නේ නිවනෙහි නැත්නම් සම්බෝධියෙහි පළවෙනි අංගය. නිවන හොයන කෙනෙකුගේ පළවෙනි අංගය තමයි මේ සිහිය කියන කාරණාව. ඒක සති සම්බොජ්ජංග කියලා හඳුන්වලා තියෙනවා. පින්නතනි මේ නූපන්නා වූ සති සම්බොජ්ජංගයත් උපන්නා වූ සති සම්බොජ්ජංගයත් වැඩිමෙන් පරිපූර්ණ භාවයට පත්වීම සඳහන් හේතුවක් තියෙනවා. නූපන්නා වූ සති සම්බොජ්ජංගයත් උපන්නා වූ සති සම්බොජ්ජංගයත් වැඩිීමේ හේතුව. එතන සඳහන් කරනවා සති සම්බොජ්ජංගට්ඨනියා ධම්මා මේ සිහිය නැමැති බෝධියේහි අංගය පැවතීමේ ස්ථානය පිළිබඳව ධර්මය ඒ ධර්මතාවයන් පිළිබඳව යෝනිසෝ මානසිකාර්යය බහුල වුණහම සති සම්බොජ්ජංගය උපදිනවා කියලා. සති සම්බොජ්ජංගය වැඩිවීමෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන් මේ කාරණාව අට කතාවේ විස්තර කරලා තියෙන්නේ. සති සම්බොජ්ජංගයේ ඉපදීමට හේතු වෙන ධර්මතා හතරක් තියෙනවා කියලා ආහාර සූත්‍රයෙන් අපි සාකච්ඡා කළා. මේ සිහිය ඉපදීමේ ධර්මතා හතරක්. ඒ තමයි සති සම්පජඤ්ඤං පළවෙනි එක. සිහිය හා ප්‍රඥාව පළමු කාරණාවයි. දෙවෙනි කාරණාව මුත්තස්සති පුද්ගල පරිවර්ජනතා. සිහි මුලා වූවන් හාත්පසින්ම වර්ජනය කරන්න කියලා දේශනා කරනවා. තුන්වෙනි කාරණාව උපට්ඨිත පුද්ගල සේවනතා. සිහිය තියෙන පුද්ගලයන් හැම වෙලාවෙම ඇසුරට පුරුදු වෙන්න කියලා දේශනා කරනවා. හතරවෙනි කාරණාව තදදී මුක්තතා. ඒ පිළිබඳව හැම වෙලාවෙම උනන්දු වීම සහ බලවත් කැමැත්තක් ඇති කර ගැනීම. සිහිය වඩා වර්ධනය කරගන්න හේතු වෙන කාරණා. හැම වෙලාවෙම සිහිය සහ ප්‍රඥාව තියන අය මැසුරු කරන්න ඕනේ. ඊළඟට සිහි මුලා වූවන් හාත්පසින් වර්ජනය කරන්න ඕනේ. සිහිය තියෙන පුද්ගලයන් ආශ්‍රය කිරීම ඒ කාරණාව සම්බන්ධයෙන් හැම වෙලාවෙම උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ මේ කාරණා තුන මුදුන්පත් කරන්න හතරවෙනි කාරණාව තද විමුක්තතා කියලා සඳහන් කළා. එහෙමනම් ওই කාරණා ඔස්සේ අපි මේ ආහාර සූත්‍රය සාකච්ඡා කළා. ඊට අමතරව මේ යනකොට එනකොට ඉඳ ගන්නකොට හිට ගන්නකොට ආහාර ගන්නකොට නිදා ගන්නකොට නැගිටිනකොට මේ හැම වෙලාවකම සිහිය පිහිටවන්න පුරුදු වෙන පුද්ගලයා විශේෂයෙන් සිහියෙන්ම ඉන්න නිසා සති සම්බොජ්ජංගේ වැඩිවීමට එය විශේෂ හේතුවක් වෙනවා කියලා අපි සාකච්ඡා කළා. එහෙනම් මේ ආහාර සූත්‍රයෙන් මූලිකව සාකච්ඡා කරපු කරුණු ටිකක් තමයි අපි මේ සිහි කැඳවීමක් කරන්නට යෙදුනේ මේ ආහාරයේ කීවේ ඇයි කියන කරුණ. අපි විශේෂයෙන් සති සම්බොජ්ජංගය පිළිබඳව සාකච්ඡා කළා. ධම්ම විචය සම්බොජ්ජංගය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ මේ විරිය සම්බොජ්ජංගය පිළිබඳවත් සාකච්ඡා කළා. එහෙනම් උදයබ්බේ කොටස තමයි ධම්ම විචේත සම්බන්ධව අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. පින්නතුනේ අපි ඒ කාරණා ටික සාකච්ඡා කරමු. විශේෂයෙන් සඳහන් කරනවා මේ උදයබ්බේ කොටස මේ සූත්‍රයේ තියෙන තවත් ගැඹුරුම කොටසක් බව. අන් ඒ නිසා උදයව්‍ය ඥානය කියන කොටස සූත්‍රාගතව ගැඹුරුම කාරණාවක්. නමුත් පිටකේ තැන් ගණනාවක මේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. මේ උදය සහ වය ඇතිවීම සහ නැතිවීම කියන කාරණාව ගැන ත්‍රිපිටකයේ හුඟක් තැන්වල සඳහන් කරනවා. නමුත් ආහාර සූත්‍රයට අනුව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පටිසම්භිදා මග්ගපාළියේ සහ එහි අට කතාවේ තියෙන ප්‍රමාණය. එහෙම නැත්නම් අපිට මේක පහසුවෙන් ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. පටිසම්භිදා මග්ග පාළියේ සහ එහි අට කතාවේ තියෙන කාරණා ටික අපි ටිකක් සාකච්ඡා කරමු. මේ කොටස සරල නැහැ කියලා මෙතන ධර්මයේම පැහැදිලි කරන්න ධර්ම කාරණා විස්තර කරනකොට නැවත නැවත සිහිපත් කරන්න ඕනේ කරුණා. හැබැයි අපි අර මුලින් කිව්වා වගේ සරල නැති සංකීර්ණ දහම් කාරණා සරල වෙනකම්ම අපි ඉගෙන ගන්න ඕනේ. මොකද මේ නිවන කියන ධර්මතාවයේ අපිට කවදාවත් හම්බ වෙච්ච දෙයක් නෙමෙයිනේ. අලුත්ම අත්දැකීමක් හොයාගෙන යන්නේ. අනික අපි හිතනවා වාගේ කවදාවත් නිවන හොයාගන්න අපිට පහසු පහසු නැහැ. පහසුයි නම් මෙලහට අපි නිවන් දැකලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් අපි එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬලා තියෙනවා. එක අම්මා කෙනෙක් වෙනුවෙන් එච්චර අඬලා. මේ අපි නෙමෙයිනේ සඳහන් කරන්නේ. ਸਰුවඥතා ඥාණයෙන්ම දැකලා. ඊළඟට සඳහන් කළේ කොහොමද? මේ ලෝකේ අම්මි කියලා කියාපු නැති කෙනෙක් නැහැ කියලා. එතකොට කාරණාව කොහොම ගැඹුරු වෙයිද? ලෞතර බුදුරජාණන් වහන්සේලා කෝටි කීයක් මේ සංසාර ගමනේ හම්බ වෙන්නේ ඇද්ද? මේ සසර ගමනේ මම අහවල් පුද්ගලයා වෙලා මම අහවල් සත්වයා වෙලා ඉපදුනේ නෑ කියන්න කෙනෙක් නෑ. අපි ඉපදුනේ නැත්තම් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් වෙලා අපි සසර කල් ගෙවලා නෑ. ඒ මෙහාට අපි හැම භවයකම හැම භවයකම හැම සත්ව යෝනියකම ඉපදිලා තියෙනවා. නමුත් තාම නිවන හම්බුන්නේ නෑ. මීට කලින් බුදුවරු මුණ ගැහිලා බණ ඇහුවේ නැති හින්දමද ඕන තරම් බණ ඇහුවා. නමුත් බුදුරජාණන් වහන්සේලාට කීකරු වෙන්න බැරි වෙච්ච හින්දා තාමත් සංසාරේ යනවා. මේ ලැබිලා තියෙන්නේ ඊටාම උසස් අවස්ථාවක්. සියලු වරප්‍රසාද සහිත අවස්ථාවක් කියලා කිව්වොත් වැරදි නෑ. මේ හම්බ වෙච්ච ජීවිතේ සමහර විට අය අවුරුදු කෝටි ගණනකින්වත් හම්බ වෙන්නේත් නෑ. හැබැයි මේ අවස්ථාවත් ආයෙ මගහැරුණොත් ආයෙත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට මේ සංසාරේට අපි නිදහස් වෙනවා. නමුත් මේ වෑයම, මේ කැපකිරීම සසරට නිදහස් නොවි සසරින් නිදහස් වෙන්න උත්සාහ දරන්නයි. ඒ සඳහා හැම වෙලාවෙම අපි වීරිය වඩමු. ඒක ඒ තරම් පහසු කාරණාවක් නං නෙමෙයි. හැබැයි වීරිය නොකරන තාක්කල් කොහොමවත් පහසු වෙන්නේ වීරිය වඩන පුද්ගලයෙකුට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉලක්කය ගාවට ළඟා වෙන්න පහසු වෙනවා. පින්නතුනි මේ ගැඹුරු ධර්ම කාරණාව මෙතන විශේෂයෙන් සඳහන් කරනවා ඇතිවීම පිළිබඳව ලක්ෂණ 25ක් නැතිවීම පිළිබඳව ලක්ෂණ 25ක් උදය වය ඇතිවීම සහ නැතිවීම මෙතන ලක්ෂණ 50ක් සඳහන් කරනවා අන්ගේ ලක්ෂණ 50 හැදෙන්නේ කොහොමද කියන කාරණාව අපි මුලින් සාකච්ඡා කරමු රූප වේදනා සංඥා සංඛාර විඥාන එහෙම කියලා ස්කන්ධ පහක් තියෙනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා එක ස්කන්ධයක් ගත්තහම අපට ඒ පිළිබඳව දැනගන්න බොහෝ කරුණු තියෙනවා කියලා. මෙතන ස්කන්ධ පහක් තියෙනවා. එකක් එකක් ගානේ මේ පහ ගැනම දැනගන්න බොහෝ කරුණු කාරණා තියෙනවා කියලායි මෙතන සඳහන් කරන්නේ. මේ රූපේ ඇතිවීමට හේතු වුණ මූලික කරුණු කීපය මෙතන සඳහන් කරනවා කාරණා හතරක් ඇටියෙට. ඒ රූපය පිළිබඳව දැනගන්න තියෙන ප්‍රධාන කරුණු හතරක් හැටියට. 1. අවිද්‍යාව. 2. තණ්හාව. 3. කර්මය. 4. ආහාරය. මේ මේ කරුණු හතර රූපස්කන්ධෙහි ඇතිවීම සම්බන්ධයෙන් වෙන වෙනම දකිනවා. රූපස්කන්ධයේ ඇතිවීම සම්බන්ධයෙන් වෙන වෙනම දකින්න තියෙන කරුණු. ඊළඟට පින්නතුනේ පස්වෙනි ලක්ෂණයේ හැටියට මේ ඇතිවීම කියන එක දැනගනිමින්ම මේ කාරණාව අවබෝධ කරගන්න වෙනවා. ඇතිවීම කියන කාරණාව දැනගනිමින්ම අපි ඒක අවබෝධ කරගන්නත් ඕනේ. රූපය කියන එක ඇතිවීම. ඒක කොහොමද වෙන්නේ? මේ කාරණා හතරට යටතේ ඒ රූපය ඇතිවීම කියන කාරණාව දැනගනිමින්ම මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ කියලා අවබෝධයක් අපි තුල નિરાයාසයෙන් උපදින්න ඕනේ. මෙතන සඳහන් කරනවා එක දෙයක් දිහා බලාගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් අපේ සිරිත තමයි කලින් දැකපු දේ අමතක කරන එක. එකක් දිහා බලලා තව එකක් දිහා බලනකොට අපි වැඩි අවබෝධයක් අවධානයක් දෙන්නේ ඊළඟට බලන කරුණට. කලින් බලාපු එක ඊට පස්සේ අත්හරින එක සාමාන්‍යයෙන් අපේ අපේ ස්වභාවය. නමුත් මෙතන සඳහන් කරනවා මේ විදර්ශනා වඩන යෝගාවචරයට කවදාවත් එහෙම කරන්න බෑ කියලා. හරියට විදර්ශනාව සම්පූර්ණ කරනකොට එහෙම කරන්න එහෙම කරන්න බෑ. මොන හේතුව නිසාද හැම වෙලාවෙම වර්තමානයේ දිහාම බලාගෙන ඉන්න ඕනේ. ඒක තමයි විදර්ශනාව කියන්නේ. හැම වෙලාවෙම වර්තමානයේ දිහා බලනවා. එහෙම නැත්නම් තමන් දන්න දේවල්, කලින් දැකපු දේවල්, ඉස්සරහට දකින්න තියෙන දේවල් මේ දේවල් හිත හිතා ඉන්න පටන් ගත්තොත් ඒක විදර්ශනාව වෙන්නේ නැහැ. එතකොට ඒක මොකක් වෙනවද? ඒක චින්තාමය වෙනවා. ඇයි? හිතනවා. අන්න ඒක නිසා තමයි භාවනාව පිළිබඳව කර්මස්ථාන දෙන අපේ අති උතුම් ආචාර්යවරු ඒ යෝගාවචරයට අවශ්‍ය ප්‍රමාණය කියලා දෙනවා මිසක් ඔබට මේ ප්‍රමාණය වැඩෙනකොට සම්පූර්ණ වෙනකොට මෙහෙම මෙහෙම දැනෙයි කියලා කියලා දෙන්නේ නැහැ. එහෙම වෙයි කියලා කියන්නේ හේතුව මොකද්ද? ආන් අර වාඩි වෙලා භාවනාව කරන කෙනා ඊළඟට හිතනවා අර කියාපු විදිහට මට දැන් වෙයිද? නමුත් අපිට ඒ ක්‍රියාවේ භාවනාවේ යෙදලා ඉන්නකොට අපට දැනුණ වැටහුණ අවබෝධ වෙච්ච දේ අපි ගිහිල්ලා ගුරුවරයාට කියහම ගුරුවරයා තමයි තීරණය කරන්නේ දැන් අහවල් ප්‍රමාණයට ඇවිල්ලා කියලා. එහෙම නැත්නම් අපි හිතන්න පටන් ගන්නවා. ඉස්සරහට එන්න තියෙන දේවල් වලට අපි දැම්මම යනවා. එතකොට නිකම්ම විදර්ශනාවෙන් ඈත් වෙලා අපි නිකම්ම නිකන් චින්තාමය ප්‍රඥාවක් දිනු කරන්න හදනවා. චින්තාමය පැත්තට යනවා. වර්තමානයේ බොහෝ වෙලාවට හුඟක් භාවනා කරන අය ඔන්න ඔය කාරණාව තුල අතරමං වෙනවා. අපි හිතාගෙන ඉන්නේ ඒක භාවනාවයි කියලා. නමුත් පැය ගාණක් වාඩි වෙලා කල්පනා කරලා තියෙනවා මිසක් භාවනා කරලා නැහැ. නමුත් ඒක තේරෙන්නේ තේරෙන්නේ නැහැ. මෙන්න මේ වෙලාවේ බොහෝම වැදගත් කියලා සඳහන් කරනවා භාවනාමය ප්‍රඥාවක් දියුණු කරන්න උත්සාහ දරන එක. එතන පැහැදිලි කරනවා හැම වෙලාවෙම වර්තමානයේ දිහාම බලන් ඉන්න අපි පුරුදු කරන්න ඕනේ කියලා. ඒ කාරණාවට උදාහරණයක් අපි අරගත්තොත් හැම වෙලාවෙම වර්තමානයේ දිහා බලන් ඉන්න පුරුදු කරනවා. ධර්මයේ කියලා දෙන ආචාර්යවරු මේ කාරණාව පැහැදිලි කරන්න ගත්ත උදාහරණය. මෙතන සඳහන් කරනවා යම් කෙනෙක් ගඟක් ළඟට ගිහිල්ලා ගඟ පිරිලා ගලනවා මේ පුද්ගලයා ගඟ ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඉවුරට වෙලා ගඟ දිහා බලාගෙන ඉන්නේ එකම ස්ථානයක්. එකම තැනක් දිහා බලාගෙන ඉන්නවා. කොහාටවත් ඔළුව හලවලා බලන්නේ නැහැ. එකම ඉලක්කයේ එකම එල්ලේ බලාගෙන ඉන්නවා. එතකොට ගඟේ ජලයත් පේනවා ගඟ ගලනවත් පේනවා. කාරණා දෙකම දෙකම පේනවා. ජලයත් පේනවා ගලනවත් පේනවා. ජලය ගලනවා කියන එකත් හොඳට පේනවා. ගලන ජලයක් පේනවා. වටපිට බලන්නේ නැහැ. එක තැනම එක ඉලක්කයට බලාගෙන ඉන්නවා. මේ වර්තමානයේ දිහා බලන් ඉන්නවා වාගේ කියලා මේ කාරණාව හඳුන්වනවා. එකම තැන බලාගෙන ඉන්නවා කොහෙවත් වටපිට බලන්නේ නැහැ වතුර ගලනවත් පේනවා ගලන වතුරක් පේනවා උදාහරණේ සඳහන් කළා ඒක හරියට නිකන් වර්තමානයේ දිහා බලාගෙන ඉන්නවා වගේ වැඩක්. Tamange ඇස්මානෙන් යලේ ගලනවා විතරක් පේනවා. ඊළඟට එහෙම ඉන්නකොට පින්නතුනි සමහරලාවට වතුරේ කොටයක් පාවෙලා එනවා. අපිට සාමාන්‍යයෙන් ටිකක් දුරින් යමක් එනවා වගේ දැස මානෙට උනාට දැනෙනවා විශේෂ යමක් අපේ තියෙන තණ්හාව තමයි මොහොතින් බලාගෙන ඉන්න තැන අතහැරලා ඉස්සරහින් එන්නේ මොකද්ද කියලා බලනවා එක්ක මෙතෙක් වෙලා බලාගෙන ඉන්නකොට රැලි ආපු ප්‍රමාණය වෙනස් වෙනවා ලොකු යමක් පා වෙලා එන නිසා එතකොට බලන් වුවමනා වෙනවා ඇයි රැලි වෙනස් වුනේ කියලා එහෙම නැත්තම් ඡායා මාත්‍රයට කොටේ එනවා පේනකොට ඉක්මනට තණ්හාවක් වෙනවා කොටේ දිහා බලන්න. අන්න එතකොට මොකද වෙන්නේ? නොපැමිණි දෙයක් දිහා බැලුවා වෙනවා. තාම බලාගෙන ඉන්න තැනට ආවේ නැහනේ කොටේ. එතෙන්ට එන්න ඉස්සරලා තව ඈතින් එමින් තියෙන අපේ අරමුණ ගාවට නොපැමිණිච්ච දෙයක් දිහා අපි බැලුවා වෙනවා. අන් එහෙම වෙනකොට අනාගතේ බැලුවා කියන කාරණාවයි සඳහන් කරන්නේ. නොපැමිණි දෙයක් බැලුවා. දැන් භාවනා කරන යෝගාවචරයා මේ භාවනාව වඩාගෙන වඩාගෙන යනකොට මට මෙහෙම මෙහෙම පෙනෙයි. මෙහෙම ආලෝක කදම්බෙන්න පුළුවන්. ඒක මේ මේ විදිහට ඉටිපහන කාලෝකයක් වගේ. එහෙම නැත්නම් පහන් ගොඩක් වගේ, නිල් පාට එළියක්, රෝස පාට එළියක්. මෙහෙම මෙහෙම එනවා කියලා කලින් දැනගෙන හිටියොත් මෙයා ඇස් දෙක පියාගෙන ওই එළිය හොයන්න පටන් ගන්නවා. ආන් ඒ තමයි දැන් මේ කොටේ එන්න කලින් එයා එන්න තියෙන අරමුණ දිහා බලනවා. භාවනා විදි වෙන්නේ ඒකමයි. එතකොට මොකක් දිහා බැලුවද වෙන්නේ? අනාගතයේ දිහා බැලුවා වාගේ වෙනවා. වර්තමාණයෙන් Tamange හිත ගිලිහෙනවා. එතනින්ම භාවනාව විදර්ශනාව එතනින්ම ඉවර වෙනවා. හැරිලා බලපු නිසා වර්තමානයේ ගැලූ ජලය යම් ප්‍රමාණයකට අපිට පෙනුන් නැතුව යනවා. එකපාරම කොටේ දිහා බලපු නිසා වර්තමානයේ ගලාපු ජලය අපිට පෙනෙන්නේ නැතුව ගියා. ඒකට හේතුව තමයි කොටේ දිහා බලාගෙන හිටියා. එකම තැන බලන් ඉන්නකොට බොහෝ වෙලාවට කම්මැලිකමක් ඇති වෙනවා. මේ මේ දේ වෙන්නේ අන් ඒ හින්දා. එකම අරමුණක ඉන්නකොට අපිටත් කම්මැලිකමක් එනවා. ඒ කම්මැලිකම මගහරවා ගන්න තමයි මේ හිත එහාට මෙහාට පනින්නේ. මේක සමහර විට භාවනාවේ ප්‍රාථමික අවදියේ හැටි. නමුත් පුරුදු කරලා පුරුදු කරලා අවබෝධ කරපු පුජ්‍යලයා තේරුම් ගත්ත පුජ්‍යලයා මනාව විදර්ශනා කමඨහන හඳුනාගත්ත කෙනා කවදාවත් අතීතේවත් අනාගතේවත් බලන්න යන්නේ නැ හැම වෙලාවෙම විදර්ශනා කමඨහන කියලා කියන වර්තමානයේ හිත තියාගෙන ඉන්න එක. ඊළඟට පින්නතුනේ මෙහෙම එකම තැන බලන් ඉන්න නිසා ඇතිවෙච්ච තණ්හාවක් හේතු කරගෙන යමෙක් වර්තමානයේ බලනවද හුඟක් වෙලාවට භාවනාවේදී තමන්ගේ අරමුණ ගිලිහවා ගන්නේ ආන්ගේ වර්තමානයේ බයීම නිසා කියලා සඳහන් කරනවා. විශේෂ දෙයක් දැනුණ ගමන් අපි ඒක අරමුණු කරන්න පටන් ගන්නවා. සමහරට භාවනාව වඩන ගමන් අපිට විශේෂ විශේෂ දේවල් හමු වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි ඒක අරමුණු කරන්න ගන්නවා. එතකොට දන්නේම නැතුව භාවනාවෙන් ගිලිහිලා. වර්තමාන අරමුණ දිහා බලාගෙන ඉන්න යම් කෙනෙක් මොනවාරි හයක් දෙයක් දැනුණ ගමන් ඒ අරමුණ දිහා බලන්නේ නැතුව තමන්ගේ අරමුණේම හිත තියාගන්න දක්ෂයි නම් එයාට පුළුවන් තමන්ගේ කමතහන දියුණු කරගන්න. එතකොට කමතහන ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ආන් ඒ නිසා අතීතය බලන්නෙත් නැතුව වර්තමානය බලන්නෙත් නැතුව අනාගතය බලන්නෙත් නැතුව වර්තමානයේම තමන්ගේ හිත තියාගෙන කටයුතු කරන කෙනා මනාව කමඨහන දියුණු කරනවා. දේශනාවේ කියලා තියෙන්නේ අතීත අනාගත දෙකම බලන්නේ නැතුව වර්තමානයේම විතරක් බලන්න කියලා ඒ නිසා. එතකොට දේශනාවේ තියෙන්නේ අතීතයත් අනාගතයත් දෙකම නොබලා වර්තමානයේ දිහා විතරක්ම බලන්න කියලා. හැබැයි ඊට පස්සේ සඳහන් කරනවා වර්තමානයේ දිහා බලාගෙන ඉන්නවා කියන කාරණාවත් උපාදාන කරගන්න එපා කියලා. ඒකත් දැඩිසේ අල්ලගන්න එපා කියලා සඳහන් කරනවා. ඊළඟට අතීතය හෝ අනාගතය බලනවා කියන්නේ තණ්හාව නිසාම නිසා මේ දෙක දිහාම බලන්න වෙන හේතුවක් නැහැ. මොකක් නිසාද එහෙනම් බලන්නේ? තණ්හාවෙන්ද. එක්ක අනාගතය බලනවා නැත්නම් අතීතය බලනවා. තණ්හාව කියන ධර්මතාවයේ මැද්දට පැන්නේ නැත්නම් ඔය කාරණා දෙක දිහා බලන්න අපිට වෙන හේතුවක් වෙන හේතුවක් නැහැ. එක්කෝ එන එක දිහා බලන්න ඕනේ නැත්නම් ගිය එක දිහා බලන්න ඕනේ. ඒ තණ්හාව ඇති වෙච්ච ගමන් ඒ තණ්හාව ඔස්සේ හිත ගමන් කරනවා කියන එක නවත්තන්න හරි අමාරුයි. අපි ඒක තව ටිකක් පැහැදිලි කරගමු තව ටිකක් ඉස්සරහට. මෙන්න මේ තණ්හාවමයි උපාදානය කරගෙන තියෙන්නේ කියලා සඳහන් කරනවා. නමුත් පින්නතුනේ මේ තණ්හාව තියෙන කෙනෙකුට කවදාවත් නිවනට යන්න බෑ කියලා සඳහන් කරනවා. දැන් තණ්හාව නිසානේ අනාගතය බැලුවේ. එහෙම නැත්නම් අතීතය බැලුවේ. නමුත් දැන් අපි මේ යෙදිලා ඉන්න වෑයම මොකද්ද? තණ්හාව නැති කිරීමේ වෑයම. නමුත් අපි නොදැනම තව තව තණ්හාව එනවා. ආන්ගේ තණ්හාව තියෙන තාක්කල් නිවනට යන්නේ නැහැ. විදර්ශනාව වැඩෙන්නේ නැහැ. නිර්වාණ කියන වචනේ. මෙතන සඳහන් කරනවා වාණ කියන්නේ තණ්හාව. එතකොට නිර්වාණ කියලා කියන්නේ තණ්හාව නැති කෙරුවා, ෂය කෙරුවා. එහෙනම් අපිට යන්න ඕනේ නිර්වාණයට. නිර්වාණයට යන්න නම් වාන නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න ඕනේ නිර්වාණයට යන්න. එහෙමනම් මේ තණ්හාව නැමැති ධර්මතාවය අපි ළඟ තියෙන තුරු කවදාවත්ම නිවන් දකින්න බෑ කියලා සඳහන් කරනවා. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන පටිච්ච සමුප්පාදයේ තුල නිවන කියන ධර්මතාවය නෑ කියලා පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපිට හිතෙනවද එහෙනම් පටිච්ච සමුප්පාදයෙන් නිවන් හොයන්න බෑ කියලා. නෑ මෙතන කියන්නේ ගැඹුරු කාරණාවක්. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ තුල නිවන නැහැ. ඇයි? අවිද්‍යාව නිසා මෙතන ඇති වෙලා තියෙනවා සංස්කාර. අවිද්‍යාපච්චය සංඛාරා. ඒ සංස්කාර නිසා ඇති වෙලා තියෙනවා විඥාන. එතකොට අවිද්‍යාව නිසා ඇතිවෙච්ච සංස්කාර වලින් අවිද්‍යාව නිසා රැස් කරපු දේවල්නේ. අවිද්‍යාව නිසා රැස් කරපු දේවල් වලින් පුළුවන් වේද නිවනට යන්න. අවිද්‍යාවෙන් රැස් කරපු දේවල් අවිද්‍යාවමයි. ඉතින් ඒකෙන් කවදාවත් නිවනට යන්න බෑ. එහෙනම් මොකද්ද මේ නිවන් දකින පටිච්ච සමුපාදය? ආන් ওই පටිච්ච සමුපාදයේ කොටස් දෙකක් තියෙනවා. නිවන් දකින පටිච්ච සමුපාදය ඕක ඕක නෙමෙයි. නිවන් දකින පටිච්ච සමුපාදයේ තියෙන්නේ කුසල මූලපත්‍ය සංකාරෝ. අතන තිබ්බේ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංකාරා. අවිද්‍යාව හේතු වීමෙන් ඇතිවන සංස්කාර. නමුත් නිවන් දකින්න තියෙන්නේ කුසල් මුල් හේතුවෙන් ඇතිවෙච්ච සංස්කාර. එතකොට ඒ සංස්කාර ඔක්කොම කුසල්. අවිද්‍යාවෙන් ඇතිවෙච්ච දේවල් අකුසල්. එහෙමනම් කුසල මූලපත්‍යා සංඛාරා කියන විදිහට කුසල් මුල් හේතු කරගෙන තමයි නිවන් දකින්න කැමති අය සංස්කාර ඇති කරගන්න ඕනි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතිනේ විදර්ශනා වඩන යෝගාවචරයාට ඒ වෙලාවට සාමාන්‍ය පටිච්ච සමුප්පාද ක්‍රමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ අපි විදර්ශනාව නැමැති උතුම් භාවනාවට සමවැදලා ඉන්නේ. ඒ තුලත් අවිද්‍යාව උපදිනවද? එහෙනම් භාවනාමය කුසල කර්මයක් තමයි අපි රැස් කරන්නේ. එතකොට ඇති වෙන්නේ කුසල මූලපත්‍ය සංඛාරා. ආන් ඒකයි මෙතන සඳහන් කරන්නේ කුසල් මුල් හේතු කරගෙන එතන සංස්කාර ඇති කරගන්නේ. ආන් ඒ සංස්කාර තමයි නිවනට පාර නිවනට පාර හදන්නේ. නිවන දෙසට යොමු වුණ කෙනාට අවිද්‍යාව හේවත් අකුසල් සංස්කාර උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. යමෙක් නිවනට නම් බැහැගෙන ඉන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා ඔහුට ඇති වෙන්නේ නැහැ. කුසල මූලපත්‍ය සංඛාරා තමයි ඔහු උපදවන්න උත්සාහ කරන්නේ. ආන් ඒ වගේම නිවනට යොමු කෙනා අතීතය අනාගතය දිහා බලන්නෙත් නැහැ කියලා සඳහන් කරනවා. ඒ භාවනාවේ ඉන්න කෙනා අතීතයේ දිහාවත් අනාගතයේ දිහාවත් බලන්නේ හේතුව ඒ දෙපැත්තම බලනවා කියලා අපි කිව්වේ තණ්හාව හින්දා. එහෙනම් නිවනට යොමු වෙච්ච කෙනා තණ්හාව නැති කරගෙන වර්තමානයේ දිහාම බලාගෙන ඉන්නවා. ඊළඟට පින්නතිනේ වර්තමානයේ දිහා බලාගෙන හිටියත් ඒ වර්තමානයත් උපාදාන නොකරගෙන ඉන්න කෙනාට තමයි මේ නිවන හොයන්න පහසු. වර්තමානයත් උපාදාන කරන්න එපා. වර්තමානයත් අල්ලගෙන ඉන්නවා නම් එතනත් ආපහු තියෙන්නේ තණ්හාව. දැන් එතකොට මේ කාරණා වලින් තේරෙනවද මේ නිවනට යනවා කියන එක කොයිතරම් හරි සංකීර්ණද කියන එක. කොයිතරම් ගැඹුරුද? සංකීර්ණයි, ගැඹුරුයි, හරිම සියුම්, ධාම සියුම් කාරණාවක් නිවන හොයා ගන්නවා කියන එක. ආන් ඒ නිසයි සඳහන් කළේ වර්තමානයේ දිහා බලන් ඉන්න කෙනා වර්තමානයේ උපාදාන කරගන්න පටන් ගත්තොත් ආයෙත් එයාට නිවනට යන්න බැරුව යනවා. ඒකත් උපාදාන කරගන්න නැතුවම ඉන්න ඕනේ. එහෙම නුවණොත් නැවත නැවත අහුවෙන්නේ සංසාරෙටමයි. වර්තමානයත් උපාදාන කරගත්තොත් ආයෙත් තේරෙන්නෙම නැතුව යන්නේ ආයෙත් සංසාරෙට. අතීතයේ දිහා බලපු කෙනත් තණ්හාව රැස් කළා. අනාගතේ බලපු කෙනත් තණ්හාව ඇති කළා. දැන් මෙයා ගාව උපාදාන කරගෙන තියෙනවා මම දැන් විදර්ශනාව හොඳට දියුණුයි. මම දැන් අතීතේ බලන්නෙත් නැහැ. අනාගතේ බලන්නෙත් නැහැ. හැබැයි එයා දන්නේ එයා වර්තමානයේ උපාදාන කරගෙන බව. ආන් ඒකත් අත්හරින්නම අත්හරින්න වෙනවා. නිවන් දකින්න කෙනාට නිවන් දකින්න තියෙන තණ්හාවත් අත්හරින්න වෙනවා. එතකොට බලන්න මේ කාරණාව කොයිතරම් ලස්සනද මොනතරම් සියුම්ද හැබැයි අපි අපිට දැම්මම පුළුවන් ද නිවන් දකින්න තියෙන තණ්හාව අතහරින්න අපේ සමාජ දිහා වැඩිපුර බලපුවාම අපි ඉස්සරලම තියෙන අත්හැරලා තියෙන තණ්හාව තමයි නිවන් දකින්න තියෙන තණ්හාව අනික හැම දෙයක්ම රැස් කරන්න ලොකු තණ්හාවක් තියෙනවා නිවනට යන තණ්හාව විතරක් අතහැරලා තියෙනවා ඒක එහෙම අත්හරින්න බෑ ඒක අත්හරින්න කියලා කිව්වේ අපිට නෙමෙයි අපිට නිවන් දැකීම පිළිබඳව ඇත්තටම තියෙන්න ඕනේ ලොකු තණ්හාවක්. අපෙන් කවුරු හරි ඇහුවොත් ඕගොල්ලෝ ඔච්චර නිවන නිවන කියලා කතා කරනවා. අත්හැරීම ගැන කතා කරනවා. ඔය කතා කරන ඕගොල්ලෝ ගාවත් නිවන කියන උතුම් සැපයට යන්න තියෙන පුදුම තණ්හාවක් නේද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් එක හෙලාම දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඔව්. ඇත්තටම නිවනට යන්න තියෙන්නේ තණ්හාවක්. අද මේ ශාලාවේ ඇවිල්ලා මේ වාඩි වෙලා ඉන්නේ හවස 4 5 වෙනකම් මෙතන ඉන්නවා කියලා. තමන්ගේ ලෞකික ජීවිතයේ එදිනෙදා ජීවිතේ මොන තරම් වැඩ කටයුතු අත්හැරලාද මේ ඇවිල්ලා ඉන්නේ මොකොත් වැඩ නැති අය නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ මේ ඇවිල්ලා ඉන්නේ මොකක් හින්දාද මේ ඇවිල්ලා ඉන්නේ නිවන් දකින්න තියෙන තණ්හාවින්ද අපේ හේමකඩාස් මහත්මයාට වැඩ නැතුව නෙමෙයි බොහෝ රාජකාරී තියෙන කෙනෙක් නිවන් දකින්න තියෙන තණ්හාවින්ද දැන් මේ හුඟක් රාජකාරී කටයුතු වලින් අයින් වෙලා ඒ ලෞකික තණ්හාව පැත්තක තියලා දැන් යෙදිලා ඉන්නව නිවන් දකින්න තියෙන තණ්හාව හින්දා නිවනට පාර හොයන්න. ඒක නිවන් හොයාගෙන යන කෙනාගේ හැටි. අපිට තාම ඒක අත්හරින්න බෑ. ඒක අත්හරින්න දවසක් එනවා. ඒ මේ විදර්ශනාව දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා යනකොට ආන් අර වර්තමානයේ උපාදාන කරන එකත් අත්හැරලා නිවන් දකින්න තියෙන තණ්හාවත් යම් දවසක මංගාවින් ගිලිහුණාද ආන්නේ ගිලිහිච්ච ගමන් මට නිවන හම්බ වෙනවා. හැබැයි මේ දැන් ගිලිහිලා තියෙන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. හරි සියුම් තැනක් ගැන. අන්න ඒ නිසා මේ ධර්මයේ සඳහන් වෙන භාවනා අරමුණ ඒ තුලින් උපාදාන පහළ වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. අපේ භාවනා අරමුණ තුලින්ම උපාදාන පහළ වෙන්න පුළුවන්. අත්ති කායෝතිවා සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය. ඇති කයෙහි සිහිය පිහිටුවාගෙන සිටී. කොමටද යම් තාක් ඥාන මාත්‍රයක් ලැබෙන තුරු මේ පවතින කයේ සිහිය පිහිටවාගෙන ඉන්නවා මොකකටද යම් තාක් ඥාන මාත්‍රයක් ලැබෙනකම් පතිස්සති මත්තාය තව දුරටත් සිහිය උපදින තුරු මේ තියෙන සිහියටත් වඩා තව තවත් සිහිය උපදිනකම් පතිස්සති මත්තාය අපි සිහිය පිහිටවාගෙන ඉන්නවා අනිශ්චිතෝච විහෙරති අනිශ්චිතව උපාදාන රහිතව වාසය කරනවා කිසි දෙයකට බැඳිලා නැහැ. කිසි තැනක උපාදානයක් නැහැ. අනිශ්චිතව වාසය කරනවා. නච කිංචි ලෝකේ උපාදීති. පංචස්කන්ධය නැමැති ලෝකය උපාදාන නොකරගෙනම වාසය කළ යුතුයි කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදිහට කටයුතු කරමින් ඉන්න කෙනාට තමයි මෙන්න මේ ඥාණය විදර්ශනා ඥාණය පහළ වෙන්නේ කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ අපි මේක පැහැදිලි කරගන්න තව උදාහරණයක් මෙහෙම ගත්තොත් කෙනෙක් තමන් යන රථයේ ඉඳගෙන ඉන්නවා. රථයක ඉඳගෙන පාර දිහා යම් තැනක් බලාගෙන ඉන්නවා. අපි යන රථේ ඉදිරි ආසනයේ වාඩි වෙලා අර වීදුරුවෙන් යම් තාක් ඉස්සරහට අපි කියමු අඩි 15ක් විතර වාහනේ ඇතුළේ ඉන්න දුරත් එක්ක අපි අඩි 15ක් විතර ඉස්සරහින් අපේ ඇහැ නතර කරනවා. දැන් වාහනේ ඉස්සරහට යනවා. එතකොට අපි ඇහැ නතර කරගෙන තියෙන ඉලක්කයත් ඒ විදිහටම ඉස්සරහට ඉස්සරහට යනවා. මේක ඔය වාහනයක යනකොට හොඳට අත්දකින්න පුළුවන් වෙච්ච දෙයක්. නමුත් සඳහන් කරනවා මෙතන ඔහු පිටිපස්ස බලන්න පටන් ගත්තොත් ඉස්සරහා බලන්න පටන් ගත්තොත් ඕම් වාහනේ යනකොට මං කිව්වේ ඒකයි ඕක හොඳට අත්දැක්ක හැකි කියලා. අපි අඩි 15ක් විතර දුර තමයි බලාගෙන ඉන්නේ. එතකොට අපේ ඇහැ මායින් වෙලා තියෙන ඉලක්කයට ඉස්සරලා වෙන වාහනයක් එනවා අපිට පේනවා. ලාවට පේනවා. එහෙම නැත්නම් අපි අරමුණු කරලා ඉන්න තැනට ඉස්සරහින් තියෙන වෙන යමක් පාරේ වැටිලා තියෙනවා පේනවා. ඒක පාරම මොකද වෙන්නේ? මෙතන අතහැරලා මොකක්ද අර වැටිලා තියෙන්නේ කියලා බලනවා. ඕක අපිට තේරෙන්නේ නැහැ. වාහනේ යනකොට උත්සාහ කරන්නකෝ ඒක තැන අරමුණු කරන්නේ. මේ තණ්හාව කොයිතරම් සියුම් විදිහට අපිව පැහැර ගන්නවද බලන්න. එහෙම නැත්නම් අර ඉලක්කයට විශේෂ යමක් ගැටිලා ඒක පහු වෙනවා. ඒක පහු වෙනකොටම සිහිය මදිහින්දා මගේ ඇස් දෙකක් ඉලක්කය අතහැරලා අරකට එක පස්සට යනවා. ඉස්සරහට බැලුවොත් අනාගතේ බැලුවා, පහු වෙනකොට බැලුවොත් අතීතේ බැලුවා. ඔය දෙකෙන්ම මේ විදර්ශනාව දියුණු කරන්න බැරුව යනවා. වර්තමානයේ බලන්නේ කොච්චරනම් පුරුදු කරන්න ඕනද කියලා තේරෙන්නේ එතකොට. පාර දිහාම බලාගෙන ඉන්න පුළුවන් වෙනකම්ම අපි ඒක පුරුදු කරන්න ඕනේ. එහෙනම් විදර්ශනා අරමුණ දිහා විතරක්ම බලාගෙන ඉන්න පුරුදු කරන්න ඕනේ. හැබැයි මේ එකම තැන බලාගෙන ඉන්නකොට ලොකු විස්තරයක් අපිට පේන්නේ නැහැ. කර්මස්ථානයේ අරමුණු කරගෙන එකම තැන හිත තියාගෙන ඉන්නවා. මොකවත් ලොකු විස්තර පේන්නේ නැහැ. එකම විදිහයි. ආන් එහෙම ඉන්නකොට තමයි අර කම්මැලිකම එන්නේ. හැබැයි ඒක දිනන්න ඕනේ. ඒක දිනුව කියලා කියන්නේ අරමුණ සාර්ථක කරගත්ත කියන එකයි. හැබැයි සාර්ථක වුණාට ඒකෙත් ඇලෙන්නේ ඒකෙත් ඇලෙන්නේ නැහැ. නමුත් මේ බලන තැන මනාව බලාගෙන බලාගෙන බලාගෙන ඉන්නකොට රතයත් ඉස්සරහට ගමන් කරනවා. යම් ප්‍රමාණයක් වේගෙන් රතයත් ඉදිරියට ගමන් කරනවා. ආන් ඒ නිසා පාරෙත් යම් නොවෙනස් වේගයකින් පාරක් අපි පහු කරලා පස්සට යනවා. ඒ පස්සට යනකොට අර අලුත් අලුත් දේවල් එහි ගැටිලා එක්කෝ ඇහැ පස්සට යනවා නැත්නම් ඇහැ ඉස්සරහට යනවා. මෙතන සඳහන් කළේ මේ එකම අරමුණ දිහා බලාගෙන ඉන්නකොට අපිට ওই වැඩේ වෙනවා කියන එකයි. ඒක හරිය සියුම්. ඒක තේරුම් ගන්න මනාව කාරණාව අවබෝධ කරලම අවබෝධ කරලම ඒ කාරණාවට යෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් පැය ගාණක් ඉඳගෙන ඉඳලා වුණත් නැගිටලා තියෙන චින්තාමය වෙලා. ඊළඟට පින්නතනේ මේ බලන කෙනාට සඳහන් කරනවා පාර විතරක්ම බලන්න උවමනයි කියලා අදහසක් තිබුණට යම් මොහතක ඒ අදහස ගෙලිවුනහම මේ පාරේ තියෙන විශේෂ දේවල් දිහා එයා බලනවා. එහෙම නැත්තම් පාර අපි ළඟට එන්න කලින් ඉදිරිය බැලුවොත් අනාගතය වෙනවා, පහුවෙච්ච කොටස බැලුවොත් අතීතය බැලුවා. ওই දෙකම නොබලන එක විදර්ශනා කමඨහනයි කියලා සඳහන් කරනවා. මේ විදර්ශනා කමටහන පැහැදිලි කරන්න ගත්ත සරල උදාහරණ දෙකක්. එකක් අපි සාකච්ඡා කළා ගඟ පිළිබඳව, අනික සාකච්ඡා කළා පාර පිළිබඳව. කෙනෙකුට එහෙම හිතුනොත් යන් තණ්හාවක් තියෙන නිසා කොහොම හිතුනොත්ද ඉදිරිය බලන්න හෝ අනාගතයේ අතීතයේ බලන්න හිතුනොත් ඒ යම් තණ්හාවක් තියෙන නිසාම තමයි ඒක වෙන්නේ. පිළිතේ මෙතන විශේෂයෙන් සඳහන් කරනවා විදර්ශනාවේදී අපට එහෙම තැනක් නැත්නම් එක තැනක් එකම තැනක් බලන් ඉන්නයි තියෙන්නේ කියලා. ඒ බලන් ඉන්න තැන මොකද්ද? වර්තමානය. වර්තමාණයෙන් හිත ගිලිහෙන්න දෙන්න එපා කියන එකයි මේ සාකච්ඡා කරන්නේ. ඒ තැන බලාගෙන ඉන්න ක්‍රමවේදය තුළ එන්න එන්නම අපට හමු වෙන කරුණු ප්‍රමාණය වැඩි වෙනවා කියලා සඳහන් කරනවා. එකම තැන බලාගෙන ඉන්න කෙනාට මෙතෙක් කවදාවත් ජීවිතේ හම්බ වෙලා නැති අලුත් අලුත් කරුණු ජීවිතේට එකතු වෙන්න පටන් ගන්නවා. නමුත් මට මේ විදිහට එක තැනක් බලාගෙන ඉන්න බුලුහම් කියන කාරණාව නැවත නැවත උපාදාන කරගන්න එපා කියනවා. විශේෂ විශේෂ කරුණු දැනගත්තා කියලා මානයක් ඇති කරගන්නත් එපා කියනවා. මට දැන් වර්තමානයේ හිත පිහිටවන්න පුළුවන් කියලා ඒ අරමුණ උපාදාන කරන්නත් එපා. මගෙත් සමග කටයුතු කරන අනික් අයට ඇති වෙලා නැති විශේෂ විශේෂ දේවල් මම දැක්ක දැනගත් අරමුණු වුණා කියන කාරණාව උපාදාන කරගන්නත් එපා කියනවා. ඒක නොදැනීම ආපහු වෙන සියුම් සියුම් තණ්හාවක්. ඊයට වඩා අද හොඳට භාවනාව වඩන්න මට පුළුවන් වුණා කියලා ඒ කාරණාව උපාදාන කරන්නත් එපා කියනවා. එතනක් තියෙන්නේ ආපහු තණ්හාවක්. දැන් එතකොට තමයි තේරෙන්නේ මේ කොයි තරම් සියුම් තැනක් ගැනද කතා කරන්නේ කියලා. මේ සියලු සිතුවිලි කමඨහණෙන් පිටපැත්තේ තියෙන්නේ කියලා සඳහන් කරනවා. හැම සිතුවිල්ලක්ම කමඨහණෙන් පිට. එහෙනම් කමඨහන තියෙන්නේ වර්තමාන අරමුණ තුල විතරමයි කියන කාරණාව තහවුරු කරනවා. එනතන මේ වර්තමාන අරමුණ බලන් ඉන්න විට මේ අරමුණ බෙදි බෙදි බෙදි බෙදි පේන්න පටන් ගන්නවා. එකම තැනක් අරමුණු කරගෙන ඉන්නේ ඒක මනාව එකම විදිහට අරමුණු කරගෙන වැඩි වෙලාවක් කාලය ගත කරනකොට ඒක බෙදෙන්න පටන් ගන්නවා. බෙදිලා බෙදිලා සිවුම් වෙලා සිවුම් වෙලා පේන්න පටන් ගන්නවා. ආනාපාන සතියදී යෝග හොඳට හොඳට වැටහෙනවා. ඉස්සරලා අපිට හුලං වැල්ල මුළු නාස්පුඩුව පුරාම ගැටෙනවා වගේ දැනෙනවා. නමුත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අරමුණ දිහාම හිත යොමු කරගෙන ඉන්නකොට ඒක මුළු නාස්පුඩුවෙම ගැටෙන්නේ නැහැ කියලා වැටහෙන්න ගන්නවා. එහෙම වැටහිලා වැටහිලා වැටහිලා ඒක ඉදිකටු මුණත තරම් ඊටා සියුම් තැනක විතරක් ගැටෙන බව හොඳට දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒකයි කිය අරමුණ දිහාම බලාගෙන ඉන්නකොට ඒක බෙදි බෙදි බෙදි බෙදි බෙදි බෙදි ගිහිල්ලා ඊටාම සියුම් විදිහට වැටෙන්න පටන් ගන්නවා. ආන් එහෙම සිවුම් වෙනකොට සමහර විට කෙනෙකුට බය හිතෙනවා. ඇයි එයාට තේරෙන්නේ නැතුව යනවා මම හුස්ම ගන්නවද කියලා තේරෙන්නේ නැතුව යනවා. එතකොට බයක් ඇති වෙනවා මම දැන් මේ මැරෙන්නද යන්නේ කියලා. මං හුස්ම ගන්න නැද්ද? එහෙම හිතිලා ඉක්මනට අරමුණ වෙනස් කරනවා. එතකොට බලනවා හුස්ම ගන්නවද? පපුව බලනවා, බඩ දිහා බලනවා, මොකද හුස්ම ගන්නවා නම් උස් පාත් වෙනවා පේනවා. දැන් එතකොට අරමුණට මොකද වෙලා තියෙන්නේ? අරමුණ ඉවරයි. එහෙනම් මේක සියුම් වෙලා සියුම් වෙලා යනකොට කොහොමද මේ කාරණාව කියන එක මනාව අවබෝධයෙන්ම දකින්න ඕනේ. ඒක තව තව තව තව බොහෝසේ සියුම් වෙනවා. ඒ සියුම් වෙන පුද්ගලයා සමහරලාවට තව නොයේක් අරමුණු දකින්න සහ නොයෙක් අත්දැකීම් ලබන්න පුළුවන්. හැබැයි ඒ ලැබුණ අත්දැකීම් පිළිබඳව ආපහු දේශනාවලින් ගුරුවරුන්ගෙන් සාකච්ඡා කරගන්නකොට අහන්න ලැබෙනවා. එතකොට දන්නවා හා මේ අත්දැකීම මට ලැබුණා. හැබැයි දැනගත්තට කමක් නැහැ. අනික් අයට වඩා මම දැන් හුඟක් දියුණුවේ කියන තණ්හාව ඇති කරගන්න හොඳ නැහැ. ඊළඟට වෙනතුනේ අපි මේ කතා කරපු ආනාපාන සතිය පිළිබඳව කරුණු මෙතන තව තවත් විස්තර කරලා තියෙනවා. මේ අරමුණ දියුණු වෙනකොට මුළු සංසාරෙම අපිට පේනවා කියලා සඳහන් කරනවා. මොකක් ඔස්සේද සංසාරේ පේන්නේ? දියුණු වෙච්ච අරමුණ ඔස්සේ මුළු සංසාරෙම පේනවා. කොහොමද? පින්නතුනේ මේ සංසාරය කියන වචනය ඒක නිකම්ම නිකං වචන මාත්‍රයක්ම නෙමෙයිනේ සසර කියලා කියන්නේ. ආස්වාස ප්‍රාස්වාස කියන වචනෙනුත් නෙමෙයි සංසාරي කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ වචන මාත්‍රයම විතරයි. වචන මාත්‍රයම විතරයි කියලා කිව්වේ. සංසාරය කියන වචන මාත්‍රය ඒක එහෙමමයි. නමුත් ඒක වචන මාත්‍රයක් නෙමෙයි අති සංකීර්ණ සංකීර්ණ කොටසක්. එයි ඒක සංකීර්ණ කොටසක් කියලා කිව්වේ. මේ මුළු අරමුණ තුළ සංසාරෙම තියෙනවා කියලා කියන්නේ ආස්වාසයේ තියෙන තණ්හාව ජීවිතයට තියෙන තණ්හාව නිසායි. ආස්වාසයට තියෙන තණ්හාව ජීවිතයට තියෙන තණ්හාවයි. අපි කාටවත් පුළුවන් ද නහය වහගෙන මැරෙන්න? ටිකක් හිතලා බලන්නකෝ. තනියම නහය වහගෙන මැරෙන්න අපිට පුළුවන් වෙයිද කියලා. කවුරු හරි වැහුවොත් කරන්න දෙයක් නැහැ. නමුත් දඟලලා දඟලලා දඟලලා ඒ ග්‍රහණයෙන් මිදෙන්න හදනවා. බැරිම වුණොත් මැරෙනවා. හැබැයි නිකම්ම මැරෙනකන් ඉන්නේ නැහැ දඟලනවා. නමුත් මැරෙනවා කියලා හිතාගෙන කට පියාගෙන නහය හිර කරගෙන අපිට මැරෙන්න පුළුවන් වෙයිද? ඒක වෙන්නේ ටික වෙලාවක් යනකොට ලොකු වේදනාවක් දැනෙනවා. ඒත් එක්කම ලොකු බයක් එනවා. ඒ බය එනකොට හිමීටම තද කරගෙන ඉන්න එක බුරුල් වෙනවා. කවදාවත් Tamanට තනියම නහය වහගෙන මැරෙන්න වෙන්නේ වෙන්නේ නැහැ. එතකොට මොකද්ද? ඒ තියෙන්නේ මොන තණ්හාවද? ආ ජීවිතේට තියෙන තණ්හාව. ඒකයි ජීවිතේට තියෙන තණ්හාව නිසායි එහෙම වෙන්න බැරි. ප්‍රාශ්වාසයත් එහෙමමයි. එහෙනම් මේ දිගට දිගට දිගට දිගට නවත්තන්න නැතුව ආශ්වාස කරන්නේ ඇයි? ජීවිත තණ්හාවමයි. ආශ්වාස කරලා නැතර වුනේත් නෑ ප්‍රාශ්වාස කරන්නේත් ජීවිතය පිළිබඳව තියෙන තණ්හාව තණ්හාව නිසාමයි. කොච්චර තණ්හාවක් තියෙනවද අපිට කවදාවත් ඒකයි සඳහන් කලේ නැහැ වහගෙන මැරෙන්න මැරෙන්න බෑ කියලා. මේ ආස්වාස ප්‍රාස්වාස තුල අපේ ජීවිතේ තියෙනවා නම් ඒක නැති තැන මරණය තියෙනවා නම් ආස්වාස ප්‍රාස්වාස තුල ජීවිතේ තියෙනවා නම් ඒක නැති තැන මරණය තියෙනවා නම් ඒක මොකක්ද එතකොට? ආන් ඒක තමයි ජීවිතයයි මරණයයි කියලා කිව්වේ. ආස්වාස ප්‍රාස්වාස තුල අපේ ජීවිතේ තියෙනවා නම් මේ ජීවිතයයි මරණයයි කියන්නේ ඒක තමයි සංසාරේ. එහෙම නේද? ජීවිතයයි මරණයයි කියන්නේ ඒක තමයි මේ සංසාරේ. නමුත් මේ කවදාවත් පින්තුනි සරලව හිතලා තේරුම් ගන්න බැරි දෙයක්. මේ තුල නාම රූප චිත්ත චෛතසික තියෙනවා කියලා සඳහන් කරනවා. මේ පුංචි කාරණාව තුළ නාම රූප චිත්ත චෛතසික කියන මේ හැම එකක්ම තියෙනවා. රූප ඇති වෙනවා ඒ සම්බන්ධයෙන් තමයි අපේ කමටහන තියෙන තැන. රූප ඇති වෙන තැන අපේ කමටහන තියෙන තැන. ආන් ඒ තැනට ඒවා බෙදි බෙදි පේනවා. රූප ඇති වෙන තැන කමටහන තියෙනවා. අපි කිව්වා දීර්ඝ කාලයක් ඒක දියුණු වෙනකොට තව හුඟක් සංකීර්ණ දේවල් පේන්න පටන් ගන්නවා කියලා. අවබෝධ වෙන්න පටන් ගන්නවා කියලා. ඒ තමයි ඊතුරු කාරණා ටික. ආන් ඒ කාරණා ටික මනාව අවබෝධ වෙන්න පටන් ගත්තාම ඔතෙන්ට අපි කියනවා නාම රූප පරිච්ඡේදයක් කියලා. භාවනාවක මේ නාම රූප පරිච්ඡේදයක් වැටහෙන තැනට එනවා කියලා කියන්නේ ඒක සෑහෙන ව්‍යායාමයක්. බොහොම සරලව පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වර්තමානයේ දිගටම බලන් ඉන්නකොට මේ වෙන්වෙන් වශයෙන් පැහැදිලි වෙලා පැහැදිලි වෙලා විස්තර වෙලා විස්තර වෙලා වැටහෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතිනේ අර අපි ගත්ත උදාහරණේ පාර දිහා එකම තැනක් බලන් ඉන්න වෙලාවේ පුරුදු කරලා පුරුදු කරලා සෑහෙන කාලයක් ඒක කරාම බොහෝ කරුණු අපිට වැටහෙනවා කියලා සඳහන් කළා. මේ පාර දිහා බලාගෙන ඉන්න එක කාලයක් තිස්සේ පුරුදු කරාම බොහෝ කරුණු ඒ බලාගෙන ඉන්න තැනින් වැටහෙන්න පටන් ගන්නවා. ආන් ඒ කාරණාවේදී ඇතිවීම නැතිවීම කියන මේ සිද්ධිය පේන අවස්ථාව තමයි මේ උදය වය කියලා කියන්නේ. ඇතිවීම නැතිවීම කියන සිද්ධිය මනාව ප්‍රගුණ කරපු කෙනාට හොඳටම පේනවා. ඒක උදය වය. උදයව්‍ය කියලා කිව්වේ ඒකයි. මෙතන මේ උදය හැවත් ඇතිවීම දකිද්දීම තමයි තව බොහෝ කරුණු අවබෝධ වෙන්නේ කියලා සඳහන් කරනවා. ඇතිවීම දකිද්දී බොහෝ කරුණු අවබෝධ වෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා හැබැයි කවදාවත් හිතලා අවබෝධ කරන්න යන්න එපා කියලා. ඉබේ අවබෝධය ලැබෙනවා මිසක් හිත හිත අවබෝධ කරන්න යන්න එපා. එහෙම ඇති වෙන ගමන්ම මේ රූප ඇති වෙන්නේ මේ పూర్ව භවයේ අවිද්‍යාව හේතු කොටගෙන. ඒ අවිද්‍යාව කොහොම හේතු වුණාද කියලා අවබෝධයක් ලැබෙනවා. රූප ඇති වෙන්නේ పూర్ව භවයේ අවිද්‍යාව හේතු කරගෙනයි ඒක කොහොම හේතු වුණාද කියන කාරණාව වැටහෙනවා. එතකොට මේ භවය పూర్ව භවයේ තණ්හාව මේ රූප ඇති වෙන්නේ කොහොමද? పూర్ව භවයේ තණ්හාව නිසා මේ රූප ඇති වෙන්නේ කොහොමද? ඒ තණ්හාව මේ රූප ඇති වෙන්න කොහොම හේතු වුණාද කියලා ඒ අවබෝධයක් ලැබෙනවා. పూర్ව භවයේ කරන ලද කර්මය මේ රූපය ඇති වෙන්න කොහොම හේතු වුණාද? ඒකත් වැටහෙනවා. වර්තමාන ආහාරය මේ රූපය ඇතිවෙන්න කොහොම හේතු වුණාද කියන ඒ අවබෝධයක් ලැබෙනවා. අන්න ඒත් සමගම වර්තමානයේ ඇතිවෙනවත් පේනවා. අතීත තණ්හාව කොහොම හේතු වුණාද අතීතේ කර්මය කොහොම හේතු වුණාද වර්තමාන ආහාරය කොහොම හේතු වුණාද මේ කාරණා ටිකක් වැටහෙනවා වර්තමානයේ උපදිනවත් ඇති වෙනවත් හොඳටම හොඳටම පේනවා. වර්තමානයේ ඇතිවීම. එතකොට ලක්ෂණ පහයි. මොනවද ලක්ෂණ පහ? අවිද්‍යා සමුදය, තණ්හා සමුදය, කර්ම සමුදය, ආහාර සමුදය, නිබ්බති ලක්ෂණය. ওই කාරණා ටික මනාව සම්පූර්ණ වෙනවා. මේ කියන කරුණු පහ ගැන මනාව කෙනෙක් අවබෝධ කරගන්නවා නම් එයාට මෙන්න මේ කමඨහන මනාව දියුණු කරන්න හරි පහසුයි. එතකොට අපි මේ සාකච්ඡා කරන්න යෙදුනේ ඊටාම කෙටි ප්‍රමාණයක් මේ මේ කාරණා පහ පිළිබඳව. නමුත් ඕක පිළිබඳව මනා ගැඹුරු අවබෝධයක් අවශ්‍යයි මේ තමන්ගේ කර්මස්ථානය හරියට දියුණු කරගන්න. නිවැරදිව විදර්ශනා කරන්න. මේ කරුණු පහ හොඳට අධ්‍යයනය කරලා අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට පින්නතනේ పూర్ව භවයේ තියෙන මේ අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන හේතු තුන නිසා ප්‍රතිසන්දිය ලැබීමට හේතු වෙන්නේ අතීත කාලික ප්‍රත්‍යක් වශයෙන්. పూర్ව භවයේ තියෙන අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන හේතු තුන නිසා ප්‍රතිසන්දිය ලැබීම හේතුවෙන් අතීත කාලික ප්‍රත්‍යක් වශයෙන් අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන කාරණා තුන දැන් රූපේ ඇති වෙන්න හේතු වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. දැන් පවතින රූපේ ඇති වෙන්න අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන කාරණා තුන හේතු වෙලා තියෙනවා. මොකද මෙතන සඳහන් කරනවා වත්මන් රූපය වෙනුවෙන් අපි කර්ම රැස් කරලා තියෙන හින්දා අද මේ හම්බ වෙලා තියෙන රූපය වෙනුවෙන් අපි සංසාරේ හුඟා කර්ම රැස් කරලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නායම් භික්කවේ කායෝ තුම්හාකං නපි අඤ්ඤේස. මහණෙනි මේ කය නුඹලාගේ නෙමෙයි. මේ කය නුඹලාගේ නෙමෙයි. ඒ වුණාට වෙන කෙනෙකුගේත් නෙමෙයි. මේ කය නුඹලාගේත් නෙමෙයි. හැබැයි ඒ වුණාට වෙන කෙනෙකුගේත් නෙමෙයි. එහෙමනම් අපේ නෙමෙයි කියලා අපිට කවදාවත් බේරෙන්න පුළුවන් කමක් බේරෙන්න පුළුවන් කමක් තියෙනවද? බේරෙන්න පුළුවන් කමකුත් නැහැ. මේකය මෙහෙම හැදුන නිසා ඒක වෙන කවුරුවත් බාරගන්නෙත් බාරගන්නෙත් නැහැ. එහෙම සඳහන් කළේ මහණෙනි මේ කය නුඹලාගේ නෙමෙයි. අපි මේ කයෙන් රැස් කරගන්න කර්ම තියෙනවා. කය මුල් කරගෙන රැස් කරගන්න කර්ම. මොනවද කයින් කරන කර්ම? ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. දැන් මේ කය මුල් කරගෙන ඔය කර්ම ටික රැස් කරනවා. ඊට පස්සේ මහණෙනි මේ කය නුඹලාගේ නෙමෙයි. දැන් ඔය කාරණාව අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් එහෙනම් මේ කය මූලික කරගෙන මං රැස් කරගත්ත කර්ම ටිකත් මගේ එතන මගේ කය නෙමෙයිනේ. එහෙනම් ඒ කර්මත් මගේ මගේ නෙමෙයි. එහෙම බේරෙන්න පුළුවන්කමක් තියනවාද අපිට? එහෙම බේරෙන්න පුළුවන්කමක් නෑ. අන්න ඒ නිසා වෙන කෙනෙකුගෙත් නෙමෙයි. මේ කය මගෙත් නෙමෙයි. හැබැයි ඒක වෙන කෙනෙකුගෙත් නෙමෙයි. එහෙමනම් අපේ නෙමෙයි කියලා බේරෙන්න විදිහක් නෑ කියලා සඳහන් කළේ ඒකයි. අද මේ කය හැදිලා තියෙන හැටි ඒක බාරගන්න වෙන කවුරුවත් කැමතිද? මගේ රූපේ හැටි මෙහෙමයි, මගේ කයේ හැටි මෙහෙමයි. එහෙම කියලා අපිට වෙන කාගේවත් කයක් අරගෙන මං ඔය කයට කැමතියි කියලා ඒක මේකට දාගන්න කොහොමවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ හම්බෙලා තියෙන හැටි මමම රැස් කරපු මමම රැස් කරපු හැටි. මමම රැස් කරගත්ත දේවල් වල ප්‍රතිඵලය තමයි ඔය හම්බ වෙලා තියෙන්නේ. ආන් ඒ නිසා සුදු කළු උස මහත ලස්සන අවලස්සන මේ හැම දෙයක්ම අපිම තමයි මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. තව විදිහකට කිව්වොත් මේ කය සංස්කරණය කරලා තියෙන්නේ අපිමයි. සමහරලාට වෙන වෙන දේවල් ගීතයක් සංස්කරණය කරනවා. චිත්‍රපටියක් සංස්කරණය කරනවා. ඒක සංස්කරණය කරලා අපිට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන්. මගේ ඇඟ සංස්කරණය කරලා තියෙන්නේ මමම තමයි. ඒ සංස්කරණය කරලා නිමා කරපු හැටියට තමයි මේ මේ හම්බ වෙලා තියෙන්නේ. කොයි කාලෙද පෙර භවයක හම්බ කරපු හැටි සංස්කරණය කරගත්ත හැටියට හැබැයි කොහොමත් බොහොම උසස් විදිහට ඒක සංස්කරණය කරගන්න අපි කටයුතු කරලා තියෙනවා නමුත් අපේ තණ්හාව වැඩි හින්දා ලැබිලා තියෙන ස්වභාවයට අපි එච්චර කැමති කැමති නෑ හැබැයි අපිට තරම් හොඳට ලැබිලා නැති කෙනෙකුට කය ඒ වාගේ කෙනෙක් දැක්කහම අපිට අපි හොඳයි කියලා හිතෙනවා. ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, ඇවිදින්න බැරි, පාණ්ඩු රෝගයක් වාගේ හැදිලා ඊටාම කෘෂ වෙච්ච ශරීර තියෙන. තඹ පාටක් නැතුව, කළු පාටක් නැතුව, සුදු පාටක් නැතුව ගොරෝසු වෙලා අලු පාට වගේ වෙලා තියෙන හිසකැස් එහෙම් මෙහෙම් යන්තම් ටික ටික තියෙන. එහෙම පුද්ගලයෙක් දැක්කහම ඊටාම කෙසඟයි, මූණ විරූපයි, රැලි වැටිලා, මූණේ සමහරලාට මස්දළු ඇවිල්ලා ඉන්නෝ ඇවිල්ලා එහෙම පුද්ගලයෙක් දැක්කහම ආන් ඒ ඇඟට වඩා අපිට හම්බ වෙලා තියෙන ඇඟ ගැන අපි හරි සතුටුයි. හැබැයි අපිට වඩා හුඟක් ලස්සන රූපයක්. මුහුණේ පෙනුම, ප්‍රියමනාප බව, ඇස්වල පෙනුම, කයේ උස මහත, ඒව හැම දෙයක්ම සමානව මනාව පිහිටලා තියෙන කෙනෙක් දැක්කහම අපිට අපි ගැන දුකයි. මටත් එහෙම වෙන්න තිබුණා නම් නමුත් ඇයි මට එහෙම වෙන්න බැරි වුනේ? කවුද මේක හදලා තියෙන්නේ? මමම තමයි සංස්කරණය කරලා තියෙන්නේ. ආන් ඒකින් දා. හැබැයි මං කිව්වා ඒ වුණාට අපි මේක සෑහෙන්න හොඳට කරලා තියෙනවා කියලා. ඇස් දෙකක් ලැබෙන විදිහට පංච ඉන්ද්‍රියන් නිරෝගීව ලැබෙන විදිහට ෂණ සම්පත් නිරෝගීව ලැබෙන විදිහට අපි හොඳට සංසාරේ මේක සංස්කරණය කරලා තියෙනවා. හැම පාටට කැමති නැති වෙන්නේ ඇති. අර ටික ඔක්කොම හොඳයි. එතකොට සසර කරගත්ත බොහෝ දේවල් වල අඩුපාඩුයි. හරි ලස්සන හැමේ පාටක් තියෙනවට අකමැති කවුරුවත් නැහැ. එහෙනම් ඒ වෙනුවෙන් මේ සංසාර ගමනේ පූර්ණේ කරන්න ඕනේ මොනවද කියන කරුණු වෙනම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. තිසරණ පන්සිල් රැකගෙන යන ජීවිතයක ඒ විතරක් ප්‍රමාණවත් මදි. මට තිසරණ තියෙනවා මට පන්සිල් තියෙනවා කියලා කෙනෙක් හිතනවා. ඒ විතරක් ප්‍රමාණවත් මදි. අන්න ඒක හින්දා අපේ බුදුරජාණන් වහන්සේ අපිට දස පුණ්‍ය ක්‍රියාවක් දේශනා කරලා තියෙනවා. ඊට අමතරව තව සම්පූර්ණ කරගන්න කියලා දස දාන වස්තුවකුත් දේශනා කරලා තියෙනවා. දස පුණ්‍ය ක්‍රියාවයි දස දාන වස්තුවයි. තිසරණ පන්සිල් සහිතව මේ දේවලුත් කරගන්න. එතකොට මොනවද සංසාරයට හම්බ වෙන්නේ? ආන් අර කැමැති කැමැති විදිහට ජීවිතේ ඊළඟට ආපහු සංස්කරණය තමයි කරලා තියෙන්නේ. වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවරයෙක් වෙන්න, තවත් ඊටාම සියුම් ප්‍රඥාවක් තියෙන කටයුතු කරන විද්‍යාඥයෙක් වාගේ වෙන්න. මේ සාමාන්‍ය රැකියාවකට වඩා සියුම් ප්‍රඥාවක් ඕනේ නේ. එතකොට හැමෝටම බැරි වෙච්ච තවත් සීමිත පිරිසකට විතරක් පුළුවන් වෙච්ච අපිට නැති ඒගොල්ලන්ට තියෙන ඊටාම සියුම් ප්‍රඥාව ඒගොල්ලොත් මිනිස්සු අපිත් මිනිස්සු. ඒගොල්ලොත් ඉගෙනගත්ත ඉස්කෝලේම තමයි මාත් ඉගෙන ගත්තේ. ඒ පන්තියේම තමයි මාත් හිටියේ. ඒ ගුරුවරයාම තමයි මටත් ඉගෙනුවේ. එකම ප්‍රශ්න පත්‍රය අපි දෙන්නම ලිව්වේ. නමුත් අරයා එතෙන්ට යනකම් ගියා මට බැරි වුණා. මොකද මේ වෙනස? අපේ තියෙන සියුම් ප්‍රඥාවේ වෙනසක් තියෙනවා. එතකොට මේ සියුම් සියුම් ප්‍රඥාවල් හම්බ වෙන්න ලැබෙන්න සංසාරේ අපි මොනවද කරන්න ඕනේ? ආන් ඒ කාරණාව දස දාන වස්තුවෙත් දස පුණ්‍යක්‍රියාවෙත් බුදුරජාණන් වහන්සේ වෙනම පැහැදිලි කරලා තියෙනවා. ප්‍රඥාව ලැබෙන කරුණ. දස පුණ්‍යක්‍රියාවේ මොනවද තියෙන්නේ ප්‍රඥාව ලැබෙන කරුණ හැටියට? වක් පිළිවෙත්. දස දාන වස්තුවේ මොනවද ප්‍රඥාව ලැබෙන කරුණ හැටියට තියෙන්නේ? සුවඳ වර්ග පූජා කිරීම. කාරණා දෙකේම මේක තියෙනවා ආකාර දෙකක්. මිලිඳු නාගසේන කතාව මෙතන ඉන්න අය කවුරුවත් නොදන්න කාරණාවක් නෙමෙයි. එහෙනම් මේ මහා ප්‍රඥාව ලැබුවේ මොකක්ින්දද? වත් පිළිවෙත් කරලා. ලොකු හාමුදුරුවෝ බොමලුවේ ඇමදුවා. පොඩි හාමුදුරුවෝ ගුටිත් කාලා රොඩු ටික විසිකලා. නමුත් රොඩු ටික විසිකලා පොඩි හාමුදුරුවෝ ප්‍රාර්ථනාවක් කළා. ඒක ඇහිලා ලොකු හාමුදුරුවෝත් ප්‍රාර්ථනාවක් කළා. පොඩි හාමුදුරුවෝ මහා ප්‍රඥාවන්තයෙක් වුණා. රහතන් වහන්සේ නමකටවත් කතා කරන්න ඉඩ තිබෙන්නේ නැහැ. ශාසනයටත් මහ හිරිහැරයක් වුණා. අසගුත්ත මහරහතන් වහන්සේ කෝටි 100ක් රහතන් වහන්සේලාත් එක්ක ගිහිල්ලා දිව්‍ය ලෝකෙට වැඩම කරලා නාගසේන දිව්‍ය පුත්‍රයාට ආරාධනාවක් කෙරුවා. ශාසනය රැකගන්න මනුස්ස ලෝකෙට එන්න කියලා. ශාසනය රැකගන්න කියපු නිසා ආවා. නැත්තම් මුලින් කිව්වේ මනුස්ස ලෝකේ වාගේ අසුචි වලකට යන්නේ නැහැ කියලා. මෙහෙන් චුත වෙලා මීට වඩා ඉහළ තැනකට යන්නේ. නමුත් ශාසනය රැකගන්න කියහම මනුස්ස ලෝකෙට ආවා. එහෙනම් මිලිඳු රජුරෝ පාලනය කරන්න, দমনය කරන්න පුළුවන් උනේ නගසේනන් වහන්සේට විතරයි. මේ අතිශයින් සියුම් ප්‍රඥාව දෙන්නම ප්‍රාර්ථනා කළේ බොමලු යමදලා වත් පිළිවෙත් කරලා. එතකොට ඔය මලුපෙත් මං ඇමදීම වත් පිළිවෙත් කිරීම තුලින් ප්‍රඥාව දියුණු වෙනවා කියන මේ එක කාරණාව මේ කාරණාව තියෙන්නේ දසපුණ්‍ය ක්‍රියාවේ. ඇයි වත් පිළිවෙත් කිරීම දසපුණ්‍ය ක්‍රියාවෙන් තියෙන්නේ? හැබැයි සුවඳ පූජා කිරීම දසදාන වස්තුවේ තියෙන්නේ. එහෙමනම් සුවඳ පූජාවක් ප්‍රඥාව ලැබෙන තව පූජාවක්. දාන ප්‍රතිහිරියට කරගන්න කරගන්න ආනිසංස හුඟක් වැඩි. දානපති වෙන්න ඕනේ හැමතැනම. අත්තානං වේපියං ජඤ්ඤා රක්කේයානං සුරක්කිතා. තමන්ගේ ආත්මය দমনය කරන්න ඕනේ. ඒක හොඳට සුරක්ෂිත කරන්න ඕනේ. ආන්ගේ ආත්මය හොඳට සුරක්ෂිත කරන කෙනා තමන්ගේ ආත්මයට හුඟක් ආදරය කරන කෙනා. නිවන් දකින්න අපිට තව කල් මේ භවයේ බෑ කියලා කියනවා එහෙම නෙමෙයි. උත්සාහ කරනවා නම් හුඟක් වෙලාවට සමහර අය කියනවා අපේ හාමුදුරනේ අපේ නම් අරමුණ මේ ජීවිතේ කොහොම හරි සෝවාන් වෙන්න කියලා. ඒක ඒක වැරදි. එහෙනම් කොහොමද අපි කියන්නේ? මේ ජීවිතේ කොහොම හරි මේකෙන් මිදෙනවමයි. එහෙම නැත්නම් රහත් වෙනවමයි. ඒක තමයි අරමුණ වෙන්න ඕනේ. ඒ උපරිම තැනට අරමුණ තියාගත්තාම සෝවාන්වත් වෙන්න පුළුවන් වෙයි. ඒ තුනක් ගන්න වීරිය වඩලා පාඩම් කරලා පාඩම් කරලා මහන්සි වෙන කෙනෙකුට B3ක්වත් හම්බ වෙයි. කෙලින්ම B3ක්ම ගන්න උත්සාහ කෙරුවොත් එයාට C3ක්වත් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ජීවිතෙන් උත්සාහ කරන්න ඕනේ රහත් වෙන්නමයි. ඒ නිසා පෙරපින් තියෙන කෙනෙකුට එහෙම බෑ කියලා එහෙම කියනව නෙමෙයි මේ. නමුත් සංසාරේ අපිට නිවන් දක්නා ජාති දක්වා කියලා ප්‍රාර්ථනා කරාම තව භවයක් දෙකක් ඒකට තියෙයි නම් ඊළඟ භවේ මට කොහොමද ලැබෙන්න ඕනි? ඒ ධනෙ වියදම් කරලා මට දන් දෙන්න ඕනේ, පින් කරන්න ඕනේ. නමුත් ධනෙ නැති හින්දා අද දන් දී ගන්න හැටියක් නැහැ. ඒ අපහසුතාවයක් තියෙනවනේ. ආන් එහෙනම් ඒ ටිකත් හම්බ කරගෙන යනවනම් ආත්මයට ආදරය කරන කෙනෙක් අදට වඩා හෙටට හම්බ වෙන්න කටයුතු කරනවා. මොකද අද මට කරගන්න බැරි දේවල් තියෙනවා. මේ ධනය මිලමුදල් නැති හින්දා. ඊළඟ භවයක හිතේ හැටියට ඒක කරන්ද මෙදා තියෙන අඩුපාඩුව මට එදාට එපා. එහෙනම් එදාට ඒක සම්පාදනය කරන්ද මෙදා කරන්න තියෙන දන් දෙන්නනේ. එතකොට මේ දාණය දාන ප්‍රතියෙක් හැටියට දෙනවා මිසක් දාන 16ක් හැටියට දීලා හරියන්නේ හරියන්නේ නැහැ. එතකොට අපි කරන හුඟක් පූජාවල් සමහර වෙලාවට දන්නේම නැතුව දාන දාස කියන තැනට යනවා. අනවබෝධය නිසා. හැම කාරණාවක් මෙහෙම වෙනවා. අපි පරිහරණය කරනවට වඩා අඩුවෙන් දෙනවා කියලා කියන්නේ දාන දාස සමානව දෙනවා කියන්නේ දාන දායක අපි පරිහරණය කරනවට වඩා උසස් විදිහට දෙනවා කියන්නේ දාන දානපති එහෙමනම් සුවඳ පූජාවත් හොඳ සුවඳ විලවුන් වර්ගයක් පූජා කරගන්න තිබුණා නම් අර සුවඳ කූරට වඩා උසස් නැද්ද? එහෙනම් දානපති. සමහර වෙලාවට පෝරුවක ගොඩ ගහලා තියෙන මල් තරම් මතකද කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ආසනිය උඩ මල් ගොඩ ගැහුවා කියලා. සමහරලාට පෝරුවේ තියෙන මල් වලට 50000ක් 75000ක් නුවර වලින් ගෙනල්ලා රෝස මල් ගෙනල්ලා කපුරු මල් ගෙනල්ලා පිච්ච මල් ගෙනල්ලා හරි සුවඳයි ලස්සනයි රෝස මල් ඇඟේ කියවෙනකොට හරි සිනිදුයි දැන් හිතන්නකෝ කවදාවත් එහෙම බුද්ධාසනිය උඩ තිබ්බද කියලා එතකොට අපි කොහෙද? දානපතිද? දානදාසද? මල කඳක් වටේට තියෙන මල් බුද්ධාසනේ උඩ තිබ්බද? හරි සෙවුම් දැන්. ආන් ඒ හින්දා ඉවත් හිතන්න ඕනේ. එතකොට දානපති වෙන්න පුළුවන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අත්හැරලා තියෙන නිසා. ආන් එහෙම පූජා කරාම ලැබෙන ප්‍රඥාව අදට වඩා හරි සෙවුම් හරි සියුම් ප්‍රඥාවක් එදාට අපිට හම්බ වෙනවා. අන්න ආත්මයට ආදරය කළා වෙනවා. එහෙනම් මේ කය මේ විදිහට සංස්කරණය කළේ කවුද? අපිමයි. දුන්න විදිහයි මේ ලැබිලා තියෙන්නේ. අන්න දෝ බලදෝ හෝති. ආහාර දුන්නහම බලයක් ලැබුණා. ආහාර දුන්නහම සැපයක් ලැබුණා. ආවිෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. ඊට වඩා තවත් සැප ලැබෙන්න තවත් දේවල් වාගිතුන් වහන්සේ දේශනා කළා. කොට්ට, මෙට්ට, ඔය ඉඳ ගන්න කුෂන් වාගේ දේවල්. ඒ දේවල් පූජා කරාම මොනවද ලැබෙන්නේ සංසාරෙට? සැපය. සැපය හම්බ වෙනවා. පාපිසි, පාවාඩ, පාවහන් ඒ වගේ දේවල් සංසාරයට යාන වාහන හම්බ කරලා දෙනවා. සංක බ්‍රාහ්මණතුමාගේ චරිතය මේකට ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් වේදනීයවම පළදුන්න තැනක් වෙන්නවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ තිසරණ පන්සිල් ආරක්ෂා කරගෙන ඉස්සරහට යන කෙනාට පූර්ණේ කරගන්න තව බොහෝ දේවල් දේශනා කළා වස්ත්‍ර දන් දුන්නාම හම්බ වෙනවා කිව්වේ සංසාරේට වර්ණ සම්පත්තිය. වස්ත්‍ර දන් දුන්නාම වර්ණ සම්පත්තිය. ඇස් වලට බෙහෙත්, ඇස් සුවපත් කරන ආහාර, ඒ වගේ දේවල් දන් දුන්නාම ඇස් දෙක හුඟක් සංසාරේ නිරෝගීව හම්බ වෙනවා. එතකොට මේ ජීවිතේ ඒ වාගේ ඒ වාගේ නොඑක් නොඑක් හැම කරුණක්ම සම්පූර්ණ කරලා තියෙන්නේ අපි සසර කරගත්ත හේතු. ඒකයි මම කියේ මේ ඇඟ සංස්කරණය කරලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි අපිමයි. අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා පුරාණ විදම් භික්කවේ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදිතං දත්තබ්බං මහණෙනි මේ කය පුරාණ වූ කර්මයෙන් අபிසංකතයි විශේෂයෙන් සංස්කරණය කරලයි තියෙන්නේ මොන කර්මයෙන්ද පුරාණ වූ කර්මෙන් සංස්කරණය කරලයි තියෙන්නේ. මේ ලෝකේ තියෙන බොහෝ දේවල් අපි සංස්කරණය කළා වගේම අපේ ඇඟත් අපිම සංස්කරණය කරලා තියෙනවා. අදි සංචේතිතං චේතනාවෙන් විශේෂයෙන් උපමට්ටම් කරගෙන තියෙනවා. අදි සංචේතිතං කියවේ එකයි. මේ ඉන්න අපි අතරත් සමහර කෙනෙක් මේ වෙනකොටත් පින්නතනේ බඩගින්න ඉන්නවෙන්නත් පුළුවන්. නිදාගන්න තැනක් නැහැ වෙන්නේ. දරුණු රෝගයකින් පෙළෙනවා බෙහෙත් නැහැ වෙන්න ඇති. බෙහෙත් නැති නිසාම මැරිලා යනවා මිසක් බෙහෙත් තිබ්බොත් රැකෙනවා වෙන්න පුළුවන්. නමුත් හිග වෙලා තියෙන්නේ සංසාරේ දීපු නැති හින්දා. සමහර කෙනෙක් ඊටාම පහසුවෙන් වාඩි වෙලා ඉන්නවා. සමහර කෙනෙක් වාඩි වෙලා තමයි ඉන්නේ. ඉන්නේ අපහසුවෙන්. ඔකට හේතුවක් සංසාරෙම රැස් කරපු දෙයක්. තව සමහර කෙනෙක් බොහොම පහසුවෙන් ඉන්නවා තව කෙනෙක් අපහසුවෙන් ඉන්නවා. මේ ගැඹුරු දහම් කාරණාව තව කෙනෙකුට බොහොම පහසුවෙන් වැටහෙනවා. තව කෙනෙකුට ඒක හරි අපහසුයි වටහා ගන්න. හේතුව ඒත් සංසාරේ සියුම් වූ ප්‍රඥාව හම්බ කරගත්ත හැටි. සියුම් දහම් කාරණා අවබෝධ කරගන්න සසර සිද්ධ කරගත්ත දේවල් වලින් ප්‍රඥාව හම්බ කරන ක්‍රමවේදී ඒ ඒ විදියට හම්බ වෙලා තියෙන ප්‍රතිඵල තමයි ඔය තියෙන්නේ. ඒකයි මම කිව්වේ ඒ සියුම් ප්‍රඥාව ලබන්නේ දානපතීන් හැටියට අවශ්‍ය කරුණු පූර්ණේ කරන්න බුදුරජාන් වහන්සේ අපිට මඟ හදලා පෙන්නලා දීලා තියෙනවා. තවත් කෙනෙකුට වැටහෙනකොට තව කෙනෙක් හරි පුදුමයෙන් ඒක දිහා බලාගෙන ඉන්නවා. කෙනෙකුගේ අවබෝධය, කෙනෙකුගේ මතක ශක්තිය, කෙනෙකුගේ හැකියාව තව කෙනෙක් කියනවා අපිට නම් මාස ගාණක් පාඩම් කිරුවත් ওই ටික මතක හිටින එකක් නැහැ. කොහොමද ඕගොල්ලෝ මතක තියාගන්නේ? මේ මහනවා නේද සමහර අය? ඇයි මේ දෙන්නෙක් අතර ඒ වාගේ වෙනස? සංසාරේ මේ ප්‍රඥාව ලබනද කටයුතු කරලා තියෙන දේවල් වල වෙනස. ඔහු ඒ කාරණාව හරි දුප්පක් විදිහට කළා. මොහු ඒ කාරණාව හරි පොහසත් විදිහට කළා. ඒ නිසා අද ඒ වෙනස ඒ දෙන්නට ඒ විදිහටම හම්බ වෙලා තියෙනවා. එතකොට තව කෙනෙකුට හොඳට ඇහෙනවා, තව කෙනෙකුට හොඳට පේනවා. එක්කෙනෙකුට ඇහෙනවා, එක්කෙනෙකුට පේනවා. මොකද්ද වෙනස? සංසාරේ ඒ කාරණාවට හම්බ කරලා තියෙන හැටි. අන්න ඒ නිසා පිළිතුනේ මෙවන් කරුණු දහස් ගණන් එකිනෙකට එකිනෙකට වෙනස් විදිහට කතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට බැරි වුණ කරුණ සම්බන්ධයෙන් සමහරලාට අපිට හුඟක් වෙලාවට කනස්සල්ල උපදින්න පුළුවන් අහවලා කරගත්ත දේ මට කරන්න බැරි වුණා කියලා. නමුත් ඒ කනස්සල්ල කනස්සල්ලට පුළුවන්කමක් නැහැ අපිට ඒක කරලා දෙන්න. වෙන කවුරුවත් දුක හිතෙන්න කෙනෙක් නැහැනේ. අහවලාට මේ වැඩේ කරගන්න බැරි වෙලා හරි දුකෙන් ඉන්නේ කරලා දෙන්න ඕනේ කියලා. එහෙනම් ඒ දුක නොලබන්න අනාගතේට ඒක මේ ජීවිතේ පූර්ණේ කරන්න වෙනවා. ආන් ඒ නිසා මේ කාරණාව සම්බන්ධයෙන් චෝදනා කරනවා නම් යමෙකුට කාටද චෝදනා කරන්න ඕනේ? චෝදනා කරගන්න ඕනේ අපිමයි. තමන්මයි තමන්ට චෝදනා කරගන්න වෙන්නේ. මේ తত্ত্বය ඇති කරගෙන තියෙන්නේ අපිම හින්දා. අන්න ඒකයි ඔය දස පුණ්‍ය ක්‍රියාවයි දස දාන වස්තුවයි ඒ තරම්ම අපිට වටින්නේ. භාග්‍යතුන් වහන්සේ નિરර්ථක එක වචනයක්වත් ලෝකයට දේශනා කරලා දේශනා කරලා නැහැ. ලෝක සත්වයාගේ සුවය පහසුව උදෙසාම තමයි බුදුමුවින් පිට වුණ එක අකුර පවා පිට වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට අයින් කරන්න කිසිම දෙයක් කිසිම දෙයක් නැහැ. සංසාරේ අපි කරපු වරදට වන්දි ගෙවන්නෙත් අපිමයි. සමහර කෙනෙක් ගහකින් වැටිලා කොන්ද කැඩෙනවා. දැන් එයා මුළු ජීවිතේ මෙත්තෙන් වෙලා. මේ තියෙන සංසාරේ කරපු තව කර්මයක් විපාක දීපු හැටි. මේ ජීවිතේ ගහේ නෙවෙයි වැටුනේ. හැබැයි කොන්ද කැඩුනා. නැගිටින්න ඇවිදින්න බැරි වුණා. කොන්ද කැඩිලා එතන ඉඳලා නැගිට ගන්න බැරුව දුක් විඳින්න මේකට හේතු වෙච්ච වෙන සංසාරේ කර්මයක් තියෙනවා. සංසාර සිද්ධියක් තියෙනවා. කුල කැපෙනවා. අත ගැලවෙනවා. ඇස් නොපෙනී යනවා. මොනවා හරි සංසාරේ රැස් කරපු රැස් කරපු සිද්ධියක් මෙතෙන්ට තියෙනවා. ආන් ඒකයි සඳහන් කළේ අපි කළ වරදට අපිම තමයි වන්දි ගෙවන්නේ. එදා කරපු වැරද්දට අදයි වන්දි ගෙවන්නේ. මොකද්ද කරේ කියලා අද දන්නෙත් නැහැ. අභිඥාවක් වාගේ ලැබලා තිබ්බනම් මේ ඇයි කියලා බලන්න බලන්න තිබුණා. ආන් ඒ නිසා යම් කෙනෙක් ඒ දේවල් වලින් මිදිලා ගැලවිලා ජීවත් වෙනවා නම් ඒත් තමන් කරගත්ත දේවල් නිසා. සමහරලාට පලංචියෙන් වැටෙනවා මොකවත් වෙන්නේ නැතුව බේරෙනවා. ගහකින් වැටෙනවා කිසි දෙයක් වෙන්නේ වාහනයක් එනවා අගලට හරි පනිනවා. සමහර කෙනෙක් යට වෙලා යනවා තව කෙනෙක් අගලට පැනලා බේරෙනවා. වාහනේ පෙරලෙන්න යනවා කෙනෙක් දොර අරගෙන පනිනවා අනික් අය මැරෙනවා. එහෙමනම් ඒතන පැහැදිලි කරලා තියෙන්නේ ගැලවීමේ ක්‍රමයක් අපිමයි සංසාරي සම්පූර්ණ කරලා තියෙන්නේ. මේ දැන් මැරෙන්න හේතුවක් නැත්නම් ගලේ ගහලවත් මරන්න මරන්න බෑ. හැබැයි මැරෙන්න හේතුව එළඹිලා නම් අහසේ හිටියත්, පර්වත ගුහාවක හිටියත්, සාගරයේ මැද්දේ හිටියත් බේරෙන්න ක්‍රමයකොත් බේරෙන්න ක්‍රමයකොත් නැහැ. අන්න ඒ නිසා ඒකයි සඳහන් කළේ මේ අපිම හොය හදාගත්ත කය. මේ කොටස සංස්කරණය කරගෙන තියෙන්නේ අපිමයි. අපි අරගත්ත ප්‍රමාණය තමයි මේ භුක්ති විඳින්නේ. නමුත් සඳහන් කරනවා අන්න ඒ විදිහට පැරණි කර්ම විශේෂයෙන් සංස්කරණය කරලා විශේෂයෙන් චේතනාවෙන් උපමට්ටම් කරලා අපිම හදාගත්ත නිසා අපිට මේක හම්බ වෙලා තියෙනවා. අපි හදපු නිසා වෙන කෙනෙකුට හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. ඒත් මේ ඇඟ අපිට අයිති නෑ කියලා ආයෙ සඳහන් කරනවා. ආන් ඒ වුණාට මේක වෙන කෙනෙකුට අයිති වෙන්නේත් නැහැ. මේ ඇඟ අපට අයිතිත් නැහැ. වෙන කෙනෙකුට අයිති වෙන්නේත් නැහැ. අපිට මේ ඇඟ පාලනය කරන්න පුළුවන්කමකුත් නැහැ. කියන්නේ මම. කියන්නේ මගේ ඇඟ. ඒ වුණාට මට කෙස් පැහෙන එක පාලනය කරන්නත් බෑ. මූණ රැලි වැටෙන එක පාලනය කරන්නත් බෑ. ඇස් නොපෙනී යන එක පාලනය කරන්නත් බෑ. මොකවත්ම පාලනය කරන්න බෑ. තව ටිකක් කල් ගියහම කකුල උස්සලා තියන්නේ වෙන තැනක කකුල පිහිටන්නේ තව තැනක. මට දැන් ඒක පාලනය කරන්නත් බෑ. වතුර කෝප්පේ බොණ්ඩ ගත්තට ඒක බොණ්ඩ බෑවේ උලනවා. මට දැන් අත පාලනය කරන්නත් බෑ. නමුත් තාම කියන්නේ මම මගේ. හැබැයි මේක හැදුවේ මම සංස්කරණය කළේ මම. නමුත් මගේ මගේ නෙමෙයි. මගේ නෙමෙයි ඒ වුණාට වෙන කෙනෙකුගේ වෙන කෙනෙකුගේ නෙමෙයි. මෙන්න මේක ඊටාම ගැඹුරු කාරණාවක් ඇටියට පැහැදිලි කරන්නේ. තව තව කරුණු සාකච්ඡා කරනකොට ඕක අපිට තව හුඟක් සරල කරගන්න පුළුවන් වෙයි. වෙනතන මේන් එක කාරණාවක් අරගෙන කල්පනා කෙරුවොත් ඒක ලොකු කමටහනක්. මේකෙන් එකක් අරන් කල්පනා කෙරුවොත් ඇයි මට මෙහෙම වුනේ? මේ එක කරුණක් අපි කතා කරපු වගේ ලොකු කමටහනක් කියලා තමයි කියන්නේ. සංසාරේ කරගත්ත දේවල් වලට අනුව ඒ ඒ ඉන්ද්‍රියන් ඒ ඒ විදිහට පිහිටලා තියෙනවා. සමහර ඉන්ද්‍රියන්ගේ පිහිටීමට අපි කැමති, සමහර පිහිටීමට අකමැති. නමුත් මේ තියෙන්නේ අපි සංසාරේ හොයාගත්ත හැටි. එහෙමනම් මේ වගේ ගැලවෙන්න මේ භයානක සංසාරේ අකමැති විදිහට හම්බ වෙන දේවල් වලින් මේ රැස් වෙන අකුසල සංස්කාරයන්ගෙන් මේ ඔක්කොගෙම ගැලවෙන්න ඕනේ නම් අපිටම තමයි ඒක කරන්නත් පුළුවන්. වෙන කාටවත් ඒක කරන්නත් කරන්නත් බෑ. මේ සියල්ලෙන් නිදහස් වෙලා යන්න පුළුවන් වෙන්නේ අපිටමයි. තියෙන ප්‍රඥාවෙන්ම තියෙන ශ්‍රද්ධාවෙන්ම අපි කොට යන්න ඕනේ. මේ කාරණාව තේරුම් ගන්න කොච්චර ප්‍රඥාවක් තියෙනවද? ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න කොච්චර ශ්‍රද්ධාවක් තියෙනවද? මෙන්න මේ තියෙන ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි පාවිච්චි කරලා ගොඩ යන්නත් ඕනේ. ශ්‍රද්ධාව මනාව වැඩෙන කෙනාට සිල් රකින්න හරි පහසුයි. ශ්‍රද්ධාව නැත්තම් පංසිල් සම්පූර්ණ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවේ තරමට සිල් සම්පූර්ණ වෙනවා. එහෙමනම් ඒ ශ්‍රද්ධාව තියෙන තරමටම අපි ප්‍රඥාවත් පාවිච්චි කරලා ඒ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි උපයෝගී කරගෙන සංසාරයෙන් ගොඩට යනවා. ශ්‍රද්ධාව උපයෝගී කරගත්ත කියලා කියහම ශ්‍රද්ධාව මාත්‍රයෙන් කතා කරන්න හොඟ දේවල් තියෙනවා. සිල් රකින්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව හින්දා. බණ අහන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව හින්දා. දන් දෙන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව හින්දා. තවත් තවත් බොහෝ කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. ඒ හැම එකක්ම හරියට පූර්ණේ කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව හින්දා. ශ්‍රද්ධාව විතරක් තිබුණාම ඇද්ද? ශ්‍රද්ධාවත් එක්ක මනාව ගැළපුණ ප්‍රඥාවකුත් ප්‍රඥාවකුත් ඕනේ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි මනාව එකතු වෙච්ච තැන ඒ කාරණාව නිසි විදිහට ගැලපෙනවා. ආන් ඒක යම් කෙනෙකුට යම්සේ තියෙනවද ඒ ප්‍රමාණයෙන් ප්‍රමාණයෙන් ඔහුට ඔවුනොවුන් අභිභවනය කරලා සංසාරයෙන් එතර යන්න පහසු වෙනවා. ශ්‍රද්ධාව දියුණු කරගෙන වීරියෙන් කුසල් දහම් කරගෙන සසරින් ගොඩට යන්න උවමනයි කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ මහා ප්‍රඥාවන්තයෙක් කවදාවත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහා ප්‍රඥාවන්තයෙක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ. ශ්‍රද්ධාව ඇත්ත උන් තමයි භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. හේතුව මෙතන සඳහන් කළේ දේශනා කළේ ශ්‍රද්ධාවන්තයන්ටම දොර ඇරලා තියෙන බව. කොතනද එහෙම දේශනා කළේ? ඒ මහා බ්‍රහ්මයා ධම් දේශනා කරන්න කියලා ආරාධනා කරාම ඉස්සරලාම භාග්‍යතුන් වහන්සේ මොකද සඳහන් කළේ? අමාදොර ඇරලා තියෙනවා. සදහ ඇත්තෝ සදහ මුදත්වා. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව මුදත්වා කියලා දේශනා කරලා නැහැ. එහෙනම් තියෙන්නේ සදහ ඇත්තෝ සදහැ මුදත්වා කියලා. අන්න ඒ නිසා ශ්‍රද්ධාවන්තයාටම දොර ඇරලා තියෙන බව සඳහන් කළා. ප්‍රඥාවන්තයාට කොහොමත් ශ්‍රද්ධාව තියෙන නිසා ප්‍රඥාවන්තයා කොහොමත් මෙතෙන්ට ඇතුල් වෙලයි ඉන්නේ. ප්‍රඥාවන්තයා මෙතෙන්ට ඇතුල් වෙලාම තමයි ඉන්නේ. නමුත් ඇතුල් කරන්න ඕනේ ශ්‍රද්ධාවන්තයා හින්දා සදහැත්තු සදහැමුදත්තා. එහෙමනම් පින්නතිනේ කෙටියෙන්ම සඳහන් කෙරුවොත් වැටිලා ඉන්න වලින් ගොඩ යන්න ඕනේ අපිම අපිම තමයි කියන කාරණාවයි මෙතන සිහිපත් කරන්න ඕනේ. වෙන කවුරුවත් අපි ගොඩගන්නේ ගොඩගන්නේ නැහැ. ආන් ඒ කාරණාව තමයි පෙර භවයේ තියෙන අවිද්‍යාව. පෙර භවයේ තියෙන තණ්හාව, පෙර භවයේ තියෙන කර්මය කියලා මේ කියලා තියෙන්නේ. ওই කාරණාවම තමයි. අපිම වල කපාගෙන කැමැත්තෙන්ම ඒ වලට බැහැලා ඉන්නේ. මේ වල කපලා තියෙන්නේ අපිමයි. කැමැත්තෙන් බැහැලා ඉන්නේ. එහෙමනම් වලෙන් ගොඩ වෙන්න ඕනේ අපිම තමයි. වලේ ඉන්න අකමැති නම් කාටවත් මෙතෙන්ට අපිව කවුරුවත් ඇදලා දැම්මෙත් නැහැ කවුරුවත් ගොඩ ගන්නෙත් නැහැ බල කපාගෙන බැස්සෙත් අපි එහෙනම් ඉතින් පාර හොයාගෙන ගොඩ වෙන්න ඕනේ අපි පාර පෙන්නලා තියෙනවා පාරේ යන්න ඕනේ පාරේ නොයා කෑ ගැහුවට වැඩක් නැහැ බඩගිනි කෑම එකක් බෙදලා දීලා තියෙනවා කන්නේ නැහැ තව කෑ ගන්නවා කාගේද වැරද්ද කෑමවලද කන්නේ නැති මිනිහගේ වැරද්ද සංසාරේ දුකයි. වැටිලා ඉන්නේ මහ ප්‍රපාතයක. ගොඩ වෙන්න ඕනේ. ගොඩ වෙන පාර පෙන්නලා තියෙනවා. පාරට එන්නේ නැහැ. මිනිහෙක් කඩුවක් අරගෙන කොටන්න එළවනවා. දුවලා බේරෙන්න පාර හොඳටම තියෙනවා. දුවන්නේ නැතුව බලාගෙන ඉන්නවා. වැරද්ද පාරේද? දුවන්නේ නැති මිනිහකි. එහෙනම් සතර අපායේ පෙන්නලා තියෙනවා. සතර අපායේ දුකක් දේශනා කරලා තියෙනවා. ඒ අපායෙන් මිදෙන මගක් කියලා තියෙනවා. ඒ මගට එන්නේ නැත්නම් වරද තියෙන්නේ ධර්මයේද වැරද්ද අපේමයි. ආන් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ අපි. විදර්ශනා භාවනා කරන පුද්ගලයාට මෙන්න මේ ඇතිවීමේ නැතිවීමේ ලක්ෂණය හොඳට වැටහෙනවා. ඒ නිසා ඔහු මේ කාරණාව හොඳට තේරුම් අරගන්නවා අවබෝධ කරනවා. වෙනමම ඒ මොහොතේම ඇතිවීමේ ලක්ෂණේ පෙනිපෙනී ඒ සම්බන්ධ පෙර අවිද්‍යාව ගැළපිලා අවබෝධ වෙනවා. ඇතිවීමේ ලක්ෂණය අපූර්වට පෙනිපෙනී පෙර අවිද්‍යාවත් එක්ක ගැළපිලා හොඳට වැටහෙනවා. ආන් එයට සම්බන්ධ පෙර තණ්හාව ගැළපිලා අවබෝධ වෙනවා. ඒට සම්බන්ධ పూర్ව කර්මයන් අවශ්‍ය විදිහට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඊට අමතරව වත්මන් හේතු හැටියට ආහාර ප්‍රත්‍යයෙන් උපදින කොටස වෙන වෙනම පේනවා. වර්තමානයේ හේතු ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න කොටස වෙනම ගැළපිලා පේන්න පටන් ගන්නවා. ආන් එතකොට මේ රූපස්කන්ධය සම්බන්ධයෙන් මේ කර්මජ රූපයි මේ ආහාරජ රූපයි කියන කාරණාව වෙන වෙනම තේරෙන්න පටන් ගන්නවා. මේ කර්මජ රූප මේ ආහාරජ රූප කියන එක හොඳට තේරෙනවා. මේ ආහාරපත්‍ය මෙතෙන්ට එකතු කරගත්තාම සඳහන් කරනවා ඍතුයයි චිත්තයයි ගත වෙනවා කියලා. මනාව මේ දෙක මෙතෙන්ට පත්‍ති කරගත්තාම ඍතුවයි චිත්තයයි කියන එකත් හොඳට වැටහිලා ගැළපිලා පේනවා. මනාව ඒක එක තැනට ගත්තා වෙනවා. මේ ආහාර ප්‍රත්‍ය කියන්නේ වර්තමාන ප්‍රත්‍යක් නිසා අපි කාරණා පහක් කතා කරනට ආහාර ප්‍රත්‍ය ගත්තේ වර්තමාන කාරණාව හැටියටනේ. ආහාරය. එහෙනම් මේ ආහාර ප්‍රත්‍ය කියන්නේ වර්තමාන ප්‍රත්‍යක් නිසා ඒ සම්බන්ධයෙන් චිත්ත රූප හටගනිද්දී මෙතන සඳහන් කරනවා මේ රූප උපදින්නේ සිතෙන් මේ රූප උපදින්නේ ඍතුයෙන් කියන කාරණාව අවබෝධ වෙන්න පටන් ගන්නවා කියලා. මේ රූප හිතෙන් මේ රූප ඍතුයෙන් උපදිනවා කියලා ඒ කාරණාව අවබෝධ වෙනවා. ඒ කාරණාව මනාව පැහැදිලි කරනවා. එතකොට මේ මුළු පටිච්ච සමුප්පාදයේම මේ ඇතිවීම හේවත් උදය කියන කාරණාව තුළ ගැලපෙන්න පටන් ගන්නවා. මුළු පටිච්ච සමුප්පාදයේම උදය උදේ කිව්වේ ඇතිවීමටනේ. ආන් ඒ ඇතිවීම කියන කාරණාව තුළ මනාව ගැලපෙන්න පටන් ගන්නවා. නමුත් ඒක කවදාවත් හිතලා බලන කෙනෙකුට නම් අවබෝධ වෙන්නේ නැහැ. හිත හිතා බලන කෙනෙකුට අවබෝධ වෙන්නේ නැහැ. මේ ඇතිවීම නැතිවීම මේ කාරණාව උපේක්ෂකව බලන් ඉන්න කෙනෙකුට උපාදාන රහිතව සිහියෙන් ප්‍රඥාවෙන් බලන් ඉන්න පුද්ගලයාට තමයි මේක වැටහෙන්නේ. හිතන්න ගියාට වැටහෙන්නේ වැටහෙන්නේ නැහැ. අවුන් ඒ නිසා සඳහන් කළා මේක තමයි රහත් වෙන තුරුම තියෙන කමඨහන කියලා. මොකද්ද රහත් වෙන තුරුම තියෙන කමඨහන? ඇතිවීම නැතිවීම දිහා උපේක්ෂකව බලන් ඉන්න එක. උපාදාන රහිතව සිහියෙන් ප්‍රඥාවෙන් බලන් ඉන්න එක. එතකොට මේ හැම කරුණක්ම වර්තමානයේ දිහා බලන් ඉන්න එක. ඒක තමයි විදර්ශනාව. මේ බලන්න තියෙන්නේ එකම විදිහකටයි කියලා සඳහන් කරනවා. හිතලා බලන්න ගියොත් චින්තාමය වෙනවා. එහෙම නැත්නම් වර්තමානයේ දිහාම බලා ඉන්න කෙනෙකුට මේක ක්‍රමානුකූලව පැහැදිලි වෙනවා. හිතලා බලන්න එපා වර්තමානයේ දිහාම බලාගෙන ඉන්න කියලායි සඳහන් කරන්නේ. එහෙමනම් පින්නතර මේ උදය වය කියන කාරණාව තුළ ඊටාම ගැඹුරු සහ අතිශය සියුම් ධර්ම කාරණා තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. පුළුවන් තරම් ලිහිල් කරලා සරල කරලා අවබෝධ වෙන විදිහට දේශනා කරන්නයි උත්සාහ කළේ. මේ දේශනාව සමහරලාට නැවත නැවත දෙතුන් පාරක් ශ්‍රවණය කරාම අපි මේ කතා කරපු කාරණාව පිළිබඳව ඔබට උදාහරණ උපමා බොහෝසේ ගැළපීලා වැටහෙනවා. ඒක මනාව ඉගෙන ගන්නකොට ලැබෙන හොඳ අත්දැකීමක්. Tamanටත් ඒකට උදාහරණ වැටහෙන්න පටන් ගන්නවා නිවැරදිව. ඒ නිසා මේ වාගේ ගැඹුරු දේශනාවක් නැවත නැවත අහන්න ඕනේ. නැවත නැවත අහලා අපි ඒකයි මුලින් සඳහන් කළේ ගැඹුරු කාරණාව Tamante සියුම් වෙනකම්ම සරල වෙනකම්ම වැටහෙනකම්ම නොගැඹුරු වෙනකම්ම ආය ආයේ අහන්න ඕනේ කියලා. එහෙම යෙදිලා මේ කාරණාව අවබෝධ කරගන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙමනම් පිළිතුනේ අද උදේ ධර්ම සාකච්ඡාව අපි මෙතනින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින් සිහිපත් කළා වගේ ආහාර සූත්‍රයේ සම්බන්ධව අපිට තව බොද්ධංග ධර්ම හතරක් සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් අපි ඒ කාරණාව මතකට නතර කරලා මේ මරණ සතිය කියන කාරණාව සාකච්ඡා කරලා නැවත මේ මරණ සතියේ ඉඳලා දේශනාවල් ටික භාවනාවට කැමති ජීවිතේ තේරුම් ගන්න අවබෝධ කරගන්න කැමති අකුසලයේ පසෙකලා කුසල් වඩන්ද බොහෝ දෙනාගේ හිතේ උත්සාහය ඇති කරවන මේ මරණ සතිය බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට උතුම් ධර්ම දානයක් හැටියට දානය කරවන්න අපේ මහත්මයා ඇතුළු තව සත්පුරුෂ පිරිසක් කටයුතු යොදාගෙන තියෙන නිසා ඒ කරුණු සාකච්ඡා කරමින් මේ වාගේ ගැඹුරු සූත්‍රයක් නැවත පිරිස එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය නම් ලෝකයටම දානය කරන්න අපි කටයුතු කරමු. එහෙම නැති වුණොත් අපි මේ කාරණා ටික සාකච්ඡා කරලා ආහාර සූත්‍රයේ මේ ඉතුරු බොජ්ජංග ධර්ම හතරත් අපි පෞද්ගලිකව මේ විදිහට සාකච්ඡා කරමු. ඉතින් ආහාර සූත්‍ර සාකච්ඡාව මෙතනින් නිමා කරලා අපි ඉදිරි කාලය තුළ මේ මරණ සතිය කියන දේශනා ටික සම්පූර්ණ කරනවා.